අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ දේශීය දෙවෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනා අවස්ථාවටයි පැමිණලා තියෙන්නේ. ඉතින් සියලුම දෙනා මේ ධර්ම දේශනා සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ මාතෘකාව වශයෙන් එහෙම නැත්නම් වැඩමුළුවේ පොදු මාතෘකාව වශයෙන් මේ පාඩේ උපුටගත්තේ ප්‍රසිද්ධ දසුත්තර සූත්‍රයෙන් ඒ තමයි අපි ඒ සූත්‍රයෙන්ම මේ වෙනකොට 75ක් ඉක්මවලා ධර්ම වැඩමුළු පවත්ලා තිනවා. ඉතින් ඒ සූත්‍රය සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් හදන ලද සැකිල්ලක්, හදන ලද වගුවක් ඒ අනුව සරුවචනාංශ විසින් දේශනා කරපු සීලම ධර්ම සංග්‍රහ වීමක් වෙනවා. ඉතින් අපි ඒකට ඒ සූත්‍රයට අන්තර්ගතයට යන්න ඉස්සෙල්ලා අපි මතක් කරගනිමු අපි අද ඉන්න තැන. අපි සරුවචන පරිනිර්වාණයෙන් අවුරුදු 2560 ගාණක් ඉක්මවලා ඉන්නේ. ඒ වගේම හැතැම්ම 1000 ගාණක් ඈත අපි ඉන්නේ. ඉතින් ඒ ඉන්නකොට අපි සරුවචනාන්ති වගේ සරුවචන දේශිත ධර්මයේ තමයි සජීවී කරන්න හදාගන්නේ. ඉතින් ඒ අතින් බලනකොට අපි හොඳ බලසේනාවක් ධර්මයේ සජීවී කිරීම කරන අති. ඒකට හේතුව මොකද? අපි මේ වෙනකොටත් සෑහෙන අපේ ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න අදහසින්. ඉතින් එහෙම අවබෝධ කරගන්න අදහසින් කැපකිරීමෙන් කටයුතු කරන කෙනා දැනගන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන්නා වූ මේ යහාර්ථය අවසානය පරමාර්ථය මේ විමුක්තිය ලබා ගන්නේ අත්‍යවශ්‍යම සම්පාදනය කළ යුතු කරුණු. ඒ සම්පාදනය කළ යුතු කරුණු වලට ਸਰුවචනංශයේ සඳහන් කරලා තියෙනවා අනුග්‍රහ කටයුතු කරුණු කියලා. ඉතින් ඒ නිසා අනුග්‍රහිත කියලා සූත්‍රයක ਸਰුවචනංශයේ අපි වගේ කෙනෙකුට පොඩි ඉඟියක් දෙනවා. ඔයගොල්ලෝ බොහෝම ආදරෙන් ලොකු කැපකිරීමකින් ලොකු කැක්කමකින් මේ වැඩ කරනවා. ඒ නිසා මේ කරුණු ටික දැනටමත් අංග සම්පූර්ණද කියලා බලන්න. එහෙම නැති වුණොත් මේ වගේ අසම්බර භාවයක් ආවොත් ගමන අවශ්‍ය කරන ඉලක්කයට යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ ඉලක්කය ਸਰවචනාංශේ සූත්‍රෙ පෙන්නනවා චේතෝපල විමුක්ති හෝ චේතෝපල විමුක්ති ඵල ආනිසංස. එහෙම නැත්නම් ප්‍රඥාපල විමුක්ති හෝ විමුක්ති ආනිසංස දෙක ලබා ගැනීම සඳහා අපි ළඟ දැනට තියෙන දෘෂ්ටි ඍජු කරගන්න කරුණු පහක් සලකා බලන්න ඕන. ඉතින් ඒක අපි තේරුම් ගන්නේ චරුවචන් වහන්සේ විසින් ඒ පුරණ ලද පාරමිතාවල සාරාංශයක් විදියට. උන්වහන්සේ බොහෝම දුෂ්කර ගමනක් ගුරුවරු ඇතුව සහ නැතුව ස්වයං පරීක්ෂණයකින් කරා කරලා සාක්ෂාත් කරා. සාක්ෂාත් කරාට පස්සේ පේනවා විශාල පිරිසකට මෙතෙන් යන්න අවශ්‍යයි. හැබැයි ඒක නිකන් මේ හරි අමාරු තැනක්. ඒ අකුලකින් රිංගල යනවා වගේ. ඉතින් උත්සාහ කරන බර ගාන වැටෙනවා. එහා පැත්තට ය아가න්න බැරුව නැත්නම් ගඟෙන් එතර වෙන්න නැතුව මෙතරම නැත්නම් දියරලට අහු වෙනවා. ඉතින් ඒ නිසා ඒ උත්සාහ කරන අවංක උත්සාහ කරන පිළිසෙට ඉංගියක් වශයෙන් සරුවත් චන්දසේ සඳහන් කරලා තියෙනවා පංචෛ භික්කවේ අංගෙහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝබල විමුක්තිය ආච චේතෝබල විමුක්ති සමාපත්තිය ආච ප්‍රඥාබල විමුක්තිය ආච ප්‍රඥා ප්‍රඥාබල විමුක්ති සමාපත්තිය ආච කියලා මහන්නේ මගේ සර්වඥතා ඥාණයට පේනවා මේ ගමනේ මෙතෙන්ට එන්න තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න මේක ඒකට පස්සාකාරකින් අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි මේ දෘෂ්ටිය චේතෝ විමුක්තියට හෝ ප්‍රඥා විමුක්තියට නැත්නම් දෙආකාරකින් විමුක්තියට ළඟා වෙන්නේ. මොනවද මේ පහ? ඛතමේ පංච සීලානුගහිතා හෝති. ඉස්ලාම දැනගන්න ඕනේ මේ ගමන යන්න හික්මෙන්න ඕන. මේ ගමනට යන්න සීතල වෙන්න ඕන. මේ ගමන යන්න සભ્યත්වගත වෙන්න ඕන. මේ ගමන යන්න බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එහෙම දන්නේ නැතුව ඒ පදනම සකස් කරන්නේ නැතුව මේ වගේ ගොඩනැගිල්ලක් හදනකොට පොළවේ යට තියෙනනේ පදනම ඒක හයියට හදා ගන්න නැතුව තට්ටු ගොඩනැගිලි ගහන්න බෑ. ඒ නිසා ඒක හොඳටම පස දිහා බලලා, හැඩේ දිහා බලලා හැදෙන තට්ටු ගන්න හැටියට හොඳට මුළු පරස්ස ඇරලා නැකත් බලලා මේක කරන්න. ඉතින් අර කලබල කට්ටියට හිතෙනවා මේ පදනම පේන්න නැහැනේ මේක බැලුව බැලම නිසා මේ ගොඩනැගිල්ල තියෙන්නේ නිකන් පොළොව උඩ කියලා. නමුත් මේක හදන්න ඉස්සෙල්ලා මේ අපි කතා කරන ගොඩනැගිල්ලේ මේ පොළොව දැක්කනම් මේක පංචිකාවත්තක් තිබ්බේ. ගොඩනැගිල්ලක් හදන්න තියා මොකකටවත් ඊට පහසුකම් තිබුණේ නැහැ. හැම තැනම අවුරුදු 40 ගාණක් දායකයෝ ඇවිල්ලා ගිහිල්ලා හැදිච්ච පරණ ගොඩනැගිල්ල ටිකක් තිබුණේ. ඉතින් මේ ගොඩනැගිලි ඉවත් කරලා මෙවැනි ගොඩනැගිල්ලක් හදන්න ඒකට පාදම කපනකොට අපිට මොළ පොළොව විවෘතව තිබුණේ අපි ඔය එහා පැත්තේ එල්ලකුරු හැඩයට කපලා තමයි යන්තම් පාදම හදාගත්තේ. අදලා බලනකොට මේ දකුණු මුල්ලේ එන වලක් පසබුරුළු වැඩි. ඊට පස්සේ එතන හුද්දටම පොළොවට යනකම් පාර හාරලා හාරලා හාරලා තිබුණු වල අයින් කරලා තව ලක්ෂයක් දෙකක් වේදම් කරා පොළවේ ඉඳලම එන්න ඕන. එහෙම නැත්නම් ඒ පැත්තට ගොඩනැගිල්ල පළුවක් බහින්න ඉඩ තිබුණා. ඉතින් අන්නේ වගේ මේ පදනම හැදුවට පස්සේ දැන් ඒක පේන්නේ නැහැ. ගොඩනැගිල්ල හරි ලස්සනට තියෙනවා. හැබැයි ඒකට අවශ්‍ය කරන බේස් එක පදනම දාගන්නවා කියන එක පුදුම සමිතියක් එකතු වෙලා කරේ. ගෘහ නිර්මාණ ශිල්පය, එවනත ඉංජිනේරු ශිල්පය, පස්කන දන්නේ නැත්තෝ ඔක්කොම හදලා කරනවා. ඉතින් ඒ නිසා ඒක කරනකොට උයේ ඉතින් අපි බලන්නේ. කො තාම බිල්ඩින් එක නැහැ. තාම ඒකවල කියනවා නෑ මේක ඔක්කොම බේස්වල වල ටික දාලා ෆවුන්ඩේෂන් එක හදනවා අමාරුයි කියලා. ඉතින් එතකොට විශාල වියදමක් යනවා ගොඩනැගිල්ල කිසිම දෙයක් වෙන්නේ නැහැ. පටන් ගන්නවත් නැහැ. අන්න ඒ වගේ මේ ඉදිරි ගමනේ යනකොට Tamange මේ සීලය සීල ප්‍රතිෂ්ඨාව සීලේ පතිත්ථාය කියලා කියන මේ සීලය ගැන නොතක මේ චේතුමිති ප්‍රඥායුක්තිය ලබන්න හදනවා කියන එක තමයි විකාරය අද තියෙන ලෝකේ. ඒගොල්ලෝ කියනවා මේක විශයක් වශයෙන් ගන්නකොට මොනවටද සීලයක්? මේක භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ මේක රසායන විද්‍යාව ඉගෙන ගන්නවා වගේ හොඳ ගුරුවරෙක් කියනවා හොඳ පන්ති කාමරයක් තියෙනවා හොඳ කළු ලෑල්ලක් තියෙනවා හොඳ රටවුණු කෑල්ලක් තියෙනවා මොකද්ද මේක උගන්වන්න බැරි කියලා. ඉතින් ඒ වගේ උගන්වන ගුරුවරුත් ඉන්නවා තෑයෙන්න. ඔය මොනක්වත් ඕනේ කරන්නේ එන්න මගේ පන්තියේ මන් නිවන් දක්කන්නම් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියනවා මෙතෙන් ආපු කට්ටිය පරීක්ෂා කරලා බලන්න ඒගොල්ලන්ට පුළුවන්ද කියලා සීලයකට ප්‍රතිඥාව දෙන්න. ඉතින් අපි ඒ නිසා වැඩමුළු සංවිධානය කරනකොට කලින් තිබුණු පුංචි අත්දැකීම් අනුව අටසිල් කියන එක අපි මධ්‍යන්නේ වගේ ගත්තා. හැම කෙනාම වැඩමුළුවකට එනවනම් අටසිල් සමාදන් වෙන්න ඕනේ. ඒක කවුද අපිට කියලා දුන්නේ? ඇයි අපි අටසිල් වලට ගත්තේ කියලා ලොකු ප්‍රශ්නයක්. මුදු බුදුරජාණන්සේ සීලේ කිව්වම ශක්ක පංචසිල්ද අටසිල්ද නවසිල්ද දසසිල්ද සාමණේරද උපසම්පදාද කිව්වේ නැහැ. සීලයක් අවශ්‍යයි. ඉතින් අපි හදලා තියෙනවා අටසිල් නිසා ඕන කෙනෙකුට අපිට දොස් කියන්න පුළුවන්. කවුද එහෙම අටසිල් වලට සමා එකඟ වෙන්න කිව්වේ එහෙම එකක් නැහැ නේද? ඉතින් අපි කියනවා ඉතින් බනින්න නම් පුළුවන්. නමුත් අපි අටසිල් වල තමයි දිවේ. දැන් ඉතින් වැඩමුළු 202ක් කරුවාට පස්සේ ඉතින් කවුරුත් වැඩිය ඇංග්‍රීසි කරන්න එන්නේ නැහැ අපට. පුළුවන් නම් කාපම් බැන්න කාපම්. මෙතෙන් ආවොත් අටසිල්. ඉතින් ඒක අපිට මේ සිංහල බෞද්ධයට පුළුවන් වුණාට අන්‍යාගමිකයෙකුට පිටරටකින් ආපු කෙනෙකුට තේරෙන්නේ නැහැ විෂයක් ඉගෙන ගන්න අපි පොරොන්දු පත්‍ර රසම් කරන්න ඕනද කියලා. ඉස්කෝලවල එහෙම කන්නේ නැහැ. නමුත් මෙතනදී පටන් ගන්නකොට කියනවා සීලේ සීල අනුග්‍රහිතය කියලා. ඉතින් ඒ නිසා අපි මේ පිරිස් අට සිල් වල පිළිట్లా තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා දවලුත් මම මතක් කරා. ඒ නිසා ඒක හරි පිරිසුදු වෙන්න ඕනේ. මේ සිල් රකින්නේ කාටවත් බයටවත් ලකුණු ලබා ගන්නවක්වත් නැත්නම් සිල්පද සමාදන් වුණාට ඒවා රකින්න නැත්නම් සමාදන් වෙච්ච සිල්පද රකින්න නැත්නම් ආනාවීති ක්‍රමණයක් වෙනවා. සරුවත් ඥානයට පොරොන්දුවක් දීලා නොකර ඉන්න. එතකොට භාවනා කුසල නෙවෙයි සිද්ධ වෙන්නේ තමන් අකුසල් කරගන්න. බැරි සිල් දොගරන් අබරෝ කියලා කතාවක්. බැරි සිල් නොගනින් අබරෝ. පුළුවන් නම් සිල් ගනින් බැන්න නිකයිද. අබරන් සිල් ගත්තා කියලා පරණ කතාවක් තියෙන නිසා එහෙම කවියක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හොඳට පිසුදු කරන්න මේක මේ කාටවත් බයට කරන එකක් නෙවෙයි. මෙන්න මේ පදනමක් ඇතුව කියන හැබැයි ඒකේ අට සිල්ම කියලා දෙයක් නැති වුණාට අපි අට සිල් කියන එක මධ්‍යන්නේ වශයෙන් තේරුම් ගන්න තියෙනවා. අපි උපෝසතේක ඉන්නේ. ඊට පස්සේ සුතානුග්ගහිතේ. සීලේක ඉඳලා මේ වගේ බණ අහන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මේ ඔක්කොමලා බුද්ධ ආගම් පිළිබඳ බුද්ධුම දැනුමක් ඇතුව ඉන්නේ. එක්කෙනෙක්වත් නැහැ එහෙම මේ අයනු අයනු කියලා දෙන්න කවුරක්වත්. නමුත් මේ සතියට ආපුවාම සතිපට්ඨානට ආපුවාම භාවනාවට ආපුවාම ඒ බුද්ධ ආගම ඒ විශේෂ කරුණු ඒ ශාස්ත්‍රීය දැනුම පැත්තක තියලා මේ බෙහෙත් තුණ්ඩු කසාය තුණ්ඩුවක් වාගේ <clears throat> මේ කියලා දෙන දෙයට අහුම්කම් දෙන්න. අපෝ ඌව කියලා දෙන්න ඕනේ මම දන්නවා කියලා පටන් ගත්තොත් මේ පණිවිඩ දී ගන්න හම්බෙන්නේ. ඒ නිසා අපි නිතරම ඒ වැඩමුළුවක ඉන්න ගම එදාට එදාට උපදිස්පන්තිය බෙහෙත් කසාය ටික වගේ හරිකස්සගෙන කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ දැනගත්තට කමක් නැහැ. බනහන වෙලාවේදී අත දරුවෙක් වාගේ පුංචි කෙනෙක් වගේ ඒක අහන එකට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. ඒක සරුවච්චන් වහන්සේ ඒ කුටිගන්න සෝන ස්වාමීන් වහන්සේගෙන් කියලා තිනවා මට බණ ටිකක් කියන්න කියලා. මේ සරුවච්චන් වහන්සේ තමගේ ගෝලයාගෙන් අහනවා බොහොම දුර ඉඳලා ආපු කෙනෙක් එයාට කරන ආගන්තුක සත්කාරයක් විදිහට පුළුවන් දට පුළුවන් ද මේ බණ ටිකක් කියන්නේ. බණ අහගෙන ඉඳලා කියලා තිනවා බොහොම ලස්සනම කටපාඩම් කරගෙන ඉන්න බොහොම වටිනවා. කියලා සරුවච්චන් වහන්සේත් බණ අහලා තියෙනවා. ඒ නිසා අපි එතෙන්දී මේ බණට යටත් වෙනවා. කන් යොමාගෙන හිට නමාගෙන අන්‍ය විಹಿತ නොවි මේ කියන දේ අනුව්‍යංජන ව්‍යංජන තේරුම් ගන්නා සුළුව බනහනවා කියන එක নিকකමට හිතන්න මේ වෙලාවේ gedara හිටියනම් මොකද කරන්න කියලා. පොල් ගහනවා ඇති. නැත්නම් රේඩියෝ අහනවා ඇති. නැත්නම් කාගෑරි වල්පල් කතා කර කර ඉන්නවා ඇති. අනිත් එක ඒ වෙලාවට රේඩියෝ එකේ බණ යනවත් ඇති. ඇහෙනවත් ඇති. ඒසට ඇහෙන බණයි දැන් මේ අහන බණයි දෙක අතර වෙනසක් තියෙනවා. මේක අපි ඒකටම වෙන් වෙලා අතප්පිට අතක් තියාගෙන බණ අහන්නම ඉඳගෙන ඉන්නවා. හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව අන්න ඒ කැප කිරීම ඉස්සලා සීලය අවශ්‍යයි. සීලක පිළිහිටලා බණ ටිකක් අහනවා කිව්වහම දහම්සොට රජුරෝ යකාගේ කටට පැන්නා බණ ඇහෙන ගමන් මරණට ගමන් නැහැ කිය. ඒ තරම්ම දහම්සොඩ කියලා කියන්නේ ධර්මයේ තිබෙන තත්ත්වම ආසාව බේරන්න බෑ. අනබෙර ලැබුවා මට කියන්න බණපදයක් කියන්න කියලා. එක්කෙනෙක්වත් නැහැ. එතකොට ශාසනේ නැහැ. ඒත් යක්ෂයෙක් කිව්වා මම බණපද දන්නවා බුදුහාමර දැකලා තියෙනවා. මට ගොදුරක් වුණොත් මම බණ කියන්න. ඒක කන්දක් උඩ නැගලා කිව්වා මම පණින ටිකට කියන්න බණපදේ මම බණපදේ අහලා උඹේ කටට වැටෙන්නම් කියලා. එතකොට ඒ යක්ෂයා අර දහම්සොඩ රජුණන්ට බණපදයකුත් කියලා අතට ගත්ත කිරිදරුවෙක් වාගේ ඇති ඒ තරම්ම මේ ධර්මයේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපි දන්න දැනුවත් මේ ධර්මයත් අතර අර වගේ සුදු කළු සුදු ભેදයක් තියෙන නිසා අපි සුතානුගහිතය අවශ්‍යයි. මම දන්නවා මට ඕනේ නැහැ කියලා ඇහුවොත් ඇහෙන්නේ නැහැ. බන ඇහෙන්නේ නැහැ. එතකොට පිරිච්ච වතුර කලයකට ආය වතුරක් කරන්න වගේ දෝරේ ගන්නවා. මේක උකහා ගන්නා ස්වරූපෙන් බන අහනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා ඒකට අපි නොදරුවෙක් වාගේ හතරේ පන්ති ළමෙක් වාගේ මේ කියන දේ අහන. ඉතින් කමටහන් බණත් ඒ වගේ මේ කියන බණත් ඒ වගේ. හැබැයි මේ අරය මෙයා කියන වහන්න යන්නත් එපා. ඒකත් ඒ වගේම බණක්. මේ ගුරු පිසාන්නාංශ කියනවා මේ භාවනා කරනකොට දෙන කමඨහන් බණ තියෙද්දී අනික් බණ අහන්න ගිහිල්ලා මේ වතුර ඕනට වැඩිය වක් කරලා පැලේට පැලේ මුල කුණු වෙන්න ඉඩ තියෙනවා කිය. අවශ්‍ය ටික විතරයි ගන්නෙ අනිතව නාහන්නත් ඕනේ මේක අහන්නවත් ඕනේ. ඉතින් එහෙම ගැළපෙන ප්‍රයෝජනයක් ඇති බණක් කියනවා කියන එක ලේසිත් නෑ. ඒ නිසා මේක නිකන් පැලේට වතුරක් කරනවා වගේ වැඩක්. නමුත් අනවශ්‍ය විදිහට වතුරක් කිරුවොත් පැලේ මුල් කුණු වෙනවා. අද වෙලා තියෙන එකයි. අද පුදුමාකාර බණතෝකයක් තියෙනවා. පත්තර දිගේ ඇරියත් බන, රේඩියෝ එකේ දැම්මත් බන, ටෙලිවිෂන් එකෙත් බන, හතරමං හන්දිවලත් හැමතැනම බන. ආහනවයි සීමාවකුත් නැහැ. ඔය මොකද්ද වෙනව? රට නරක වෙනවා. ඉතින් ලොකු සාන්ද කියනවා මේ තරම් බන අහපු කියපු එකක් නම් මයි අම්මා මුත්තා කාලෙවත් අහලා නැහැ. ඔය මේ කියද්දිම රට නරක වෙන හැටි. ඒ නිසා මේ අපි මේ කරන්න හදාන්නේ ශක්ති ප්‍රමාණය වැඩියට අදාළ ප්‍රායෝගිකතේ කියනවා මිසක්කා මේ ඩිප්ලෝමා එකක් දෙන්නවත් ධර්මාචාරි විභාගේ පාස් කරන්නවත් නෙමෙයි මේ ආදාය. ඒ නිසා මේ සුත ඥානය, සුත අනුග්‍රහිතය තියෙන අයටයි නැති අයටයි සීකඳ වීමක් වෙනවා. තුන්වෙනි එක සාකච්ඡා අනුග්‍රහිතය. අපි අපි භාවනා කරනවා අපි එකිනෙකා සාකච්ඡා කරන්න ඕන. එහෙම නැත්නම් මේ බබා කතා කරවන්න ඕන. එහෙම නැත්නම් බබාට කටහුරු වෙන්නේ නැහැ. ඒ නිසා බහ තෝරලා දෙන්න ඕන. එයා මේ කියන වචනේ හදලා දෙන්න ඕන. එයා ඔය පුළුවන් පුළුවන් විදිහට ආ අමා කියන අම්මට තාපා කියන තාත්තට ඕම කික ඉන්නකොට ඔක හදලා දෙන්න eBay. අන්න වගේ මේ බහතෝරලා දෙනවා කියන එක හරියටම දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ. කමඨාන් සුද්ධ කිරීම දන්න මව් භාෂාවට අමතරව දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ. ඉතින් දෙවෙනි භාෂාව උගන්වන්නට අපි හරි ලැජ්ජයි. හරියටම කතා කරන්න බැරි වුණොත් ඒ නිසා භාෂාව කියන්න ලැජ්ජයි. ඒ නිසා අපි කතා කරනවා. ඇද්දලනවා. ඇද්දලා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම හරහා මේ කරන වැඩේ මේ 100ක් ඉන්නකොට එක එකනාගේ වශයෙන් කෙරුවනම් හොඳයි කරන්න බෑ. ඉවර කරන්න බැරි නිසා අපි අනුදුත් ක්‍රමයක් හොයාගත්තා. ඉස්සල්ලාම අපි තමයි ඒක ක්‍රියාවත් කෙරුවේ. පොදුවේ කාගෙත් කමඨාන් වාර්තා එළියට අරගෙන සාකච්ඡා කරනවා. එතකොට කාටත් වගේ සේවයක් සිද්ධ වෙනවා. ප්‍රශ්නෙත් ඇහෙනවා, උත්තරෙත් ඇහෙනවා. ඒකෙන් අදහස් කරන්නේ කාටත් තියෙන එකම ප්‍රශ්නේ. කවුරු ඇහුවත් ඔච්චරම තමයි අහන්නේ. ඒක නිසා මේ එකනගේ එකනාගේ අකුරු ලස්සන වෙනස් වුණා මුචක්කා. ඉදිරිපත් කරන ස්වරූප වෙනස් වුණා කියලා එකම ප්‍රශ්න තමයි අහන්නේ. ඒ නිසා පොදු කමටහන් සුද්ධ කිරීම අපි සාකච්ඡා අනුග්‍රහිත විදිහට සලකනවා. මේ සාකච්ඡා අනුග්‍රහිතයක් තියෙන්න පුළුවන් නෛර්යානික සාසනික විතරයි. අනිත් තැන්වල උගන්වන දේවල් සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. සුද්ධ ලියවිල්ල අපිට සාකච්ඡා කරන්න බෑ. ඒක දේව ඇවිල්ලා තියෙන තීක අපි කවුද? අපි කවුද ඒව සාකච්ඡා කරන්නේ. ඒව සාකච්ඡා කරුවොත් දීයනාංශي තරහ ගන්න. අපේ සරුවචනාංශයේ සියල්ල දක්නා සියල්ල දන්නා නමුත් සරුවචන වුණත් සරුවචනාංශයේ දේශනා කරලා මම කියන දෙයක් විමසුන් නුවණට ලක් කරන්නේ නැතුව බාර ගන්න එපයි. ඒ කියන්නේ මේ බඹරේ වැල්ලි ගහුවොත් කැරකෙන බඹරයක්. ඉතින් ඒක නිසා අපි සාකච්ඡා අනුග්‍රහිතයක් කරනවා. සීමිතව. දවසට හැමදාම පැයක් අපි අරගන්න. ඒ තුන සීල, සුත, සාකච්ඡා කියලා අනුග්‍රහිත තුන ඇතුව තමයි අපි සමත භාවනාවට නැත්නම් සමාධිය වැඩිීමේ කටයුත්ත කරන්න. එහෙම නැතුව භාවනා කරපු පිරිස ගොඩක් ඇති. අර මූලික ලකුණු නැතුව භාවනා Taman වශයෙන් කරපු යැත්තෝ ඇති. ඉතින් ඒක මෙතෙන්දී අලුත් කරනවා. අපි සීලයේ සාහිත්‍ය කරනකොට කොහොමද? බණ අහමින් කරනකොට කොහොමද? සාකච්ඡා කරනකොට කොහොමද කියලා අර මුලින් වැරදිලා තිබුණත් හරි කියලා තිබුණා ප්‍රශ්නයක් නැහැ. තල්ලුවක් තමයි ලැබෙන්නේ. හිත ඒකෝදිගත වෙන්න තල්ලුවක් ලැබෙනවා. ඉතින් ඒක මේ කමඨාන් වාර්තාවල සමානලට ලියවෙනවා. එහෙම නැත්නම් ඒ කෙනා හරියට කාලසටහනට අනුගත වීම හරහා පේනවා. මෙයාට මේකේ ඉදිරි ගමනක් වෙනවා කිය. ඒ ඔක්කොම වුණාන් පස්සේමයි පස්වෙනි අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත සිද්ධ වෙන්නේ මේ පඤ්ඤා විමුක්තිය කියලා. හිත අවිද්‍යාව දුරු වීමෙන් නිවන් ලබන පාර. ඒකට එන්න තමයි ඔය සීල සුත සාකච්ඡා සමත අනුගහිත සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගහක මල් පළ පිපෙනා වගේ අතුයිටි හැදෙනා වගේ වෙයිද නැද්ද කියන්න බෑ. <clears throat> හැබැයි අර මූලික පහසුකම් ටික දුන්නොත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අපි උත්සාහ කරනවා වැඩමුළුවෙන් පස්සේ හෝ දිගට කිරීමේදී හෝ වැඩමුළුවේ පහුපහු වෙනකොට ඔයි කියනා වූ ඥාන දර්ශනය එහෙම නැත්නම් මේ විපස්සනාව එනත ඥානෙ පහළ වෙයි කිය. ඉතින් මේ විදිහට තමයි අපි මේ <clears throat> ඉදිරිය ගොනුව යොමු ලබලා දෙන්න බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වෙන අපි මෙතන ඉන්නේ එක එක රුචි අරුචිකම් තියෙන කට්ටිය. ඒ හැම කෙනාටම එක සිල් ක්‍රමයකට හැසිර ගන්න පුළුවන්ද? ඒ ඔක්කොටම තේරෙන්න එක බණකින් එක්කෙනෙක් බණ කියලා ඔක්කොගේ මනදොල සපුරන්න පුළුවන්ද? ඒ පැයක සාකච්ඡාවකින් ඒ ඔක්කොගෙම මනදොල සැපිරෙයිද? කමඨාන සුද්ධ වෙයිද? එහෙම නැත්නම් ගෙදරින් ගෙදර එනකොට මේ හැම කෙනාම හිතන අප විදියට හැම කෙනාටම ඇති වෙන්න මේ සමාධිය ලැබෙයිද? එහෙම නැත්නම් හැම කෙනාටම ඒ බලාපොරොත්තු වෙන්නා වූ ඒ විපස්සනාව නැත්නම් ඒ ඥාන දර්ශනය එහෙම නැත්නම් අවිද්‍යාව දුරු වීම සිදු වෙයිද කියලා කියන්න බෑ. අපි නිකන් බැලුව බැලමට පේනවා අපි බලාපොරොත්තු වෙනාට වැඩි පොඩ්ඩක් ඒක වෙනවා. ඒකයි මේ 202ක් අපිට වැඩමුළු එකක් පස්සේ එකක් කරලා කරගෙන යන්න පුළුවන් උනේ අපි ඒ කරන ප්‍රයත්නයේට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල තියෙනවා. ඒක නිකම්ම වෙන එකක් නෙවෙයි හැම දෙපාර්ශ්වයෙම එකතු වෙන්න ඕන. දෙපාර්ශ්වයෙන් මේකට සැදී පැහැදී ඉන්න ඕන. සැදී පැහැදී හිටියේ නැති වුණොත් මේ කට්ටිය භාවනා කරන නිසා මම නිකන් හිටියත් කමන්නේ හම්බ වෙයි කියලා ආඩිය ආණ්ඩියක් දෙන කැඳහැලිය රත් වෙනකම් බලනෝගේ තමන්ගේ හාල්මිට දැම්මේ නැත්තම් ඉතින් කවුරුවත් දැම්මේ නැත්තම් ඔක්කොම නිකන් උණු වතුර තමයි පැහි පැහි තියෙන්නේ. නිසා තමන් කරන්න ඕන. ඉතින් ඒ නිසා තමන් එකිනෙක ආතර කතා කරන්න යන්න එපා. එකිනෙකාගේ ප්‍රශ්න විසඳන්න යන්නත් එපා. තමන් මේ අන්තං හැදීගෙන යන සමාධියකට බාධාවක් වෙන්නත් එපා. මොකද හැම කෙනෙක් විශාල කැපකිරීමක් කරලා මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමන් වශයෙන් සලකනකොට පුංචි පුංචි ශබ්ද කරදර ආවට ඒක ලොකු බාධාවක් විදිහට සලකන්නත් එපා. තමන් අනුන්ට කරදර කරන්න තියෙක එකක්. නමුත් තමන්ට කොයි විදිහකට පොඩි පොඩි හිත් රිදීම් හැලහැප්පීම් වුණත් මේක ගෙනියන්න පුළුවන්ද කියන එකට පෑහෙන අපකපවීමක් අවශ්‍යයි මේකට. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය පහේම වෙනසක් ඇති කරගන්න. ඉතින් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සම්බන්ධය අපි චාරිත්‍රානුකූලව කරන මේ අදහස් දැක්වීමට මේ වෙලාව ගතට පස්සේ අපි දැන් ගියොත් දවසේ මාතෘකාව වශයෙන් සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන කතමේ දස ධම්මා පරිඤ්ඤය. මහණෙනි ඇවැත්නි හාත්පසින්ම දත යුතු කරුණු 10ක් තියෙන අපේ ශාසනයේ. ඕගොල්ලෝ මේ ශාසනයේ යෙදී පැහැදී සදී පැහැදී කටයුතු ඒවා දන්නවද කියලා අපිට ලොකු අයියා කෙනෙක් වගේ ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ශාසනය අපිට ඉන්න ලොකු අයියා කෙනෙක් වගේ ඉන්න කෙනෙක් අහනවා. ඕගොල්ලෝ මේ බොහොම යුමනාවෙන් ශාසනය වැඩ කර නැත්තෝනේ. ඔයගොල්ලෝ දන්නවද බුදුරජාන් වහන්සේ විසින් අපිට දේශනාකට වදාරපු හාත්පසීම දචුතු කරුණු 10ක් තියෙනවා. දන්නවද? ඉතින් ඒක පිරිසෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ ඒක හරියට අද පන්තියේ මම උගන්වන්න හදන්නේ මේ දස පරිඤ්ඤය වස්තු කියලා කියනවා වගේ කළු ලෑලි ලිව්වාගේ මාත්‍රකාව තියෙන. ඊට පස්සේ මාත්‍රකාවට උත්තරේ දෙනවා. දස ආයතනානි. ආයතන 10 ගැනයි මේ හාත්පසින්ම දත යුක්ති. මේ තමයි අපි මාත්‍රකා තැබීම කියලා මේකට කියනවා. ඊට පස්සේ දස ආයතන මොනවද කියලා නිද්දේශ වශයෙන් නම් කරනවා. ඉතින් අපි මේ තියෙන දවස් කාණ ඇතුළත මේ දස ආයතන ගැන තමයි අපි ඉගෙන ගන්න හදාන්නේ. ඉතින් මේ ਸਰුවචන දේශනාවක් මේ උපුටා දක්වන්නේ ਸਰුවචන වහන්සේ මේ ආයතන ආජත්ත බහිද්දා ආයතන පෙන්නකොට හැම තැනකදීම මේ චක්කායතන තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. චක්කායතන කියන්නේ චක්ෂුෂය නැත්නම් ඇහ. ඉතින් මේ ඇහ ආයතනයක් විදිහට ਸਰුවචන වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ ඇයි මේ ඇහැට ආයතනයක් කියලා කියන්නේ. අපිට පේන්නේ ඇහැ කියන්නේ අපේ ශරීරයේ කොටහක්. එවතු ස්වාධීනව පවත්තන ආයතනයක් විදිහට නෙමෙයි අපි දකින්නේ. මේ මමයා කියන සතා තුල තියෙන කොටහක් කොටසක් තමයි ඇහැ කියන්නේ. නමුත් සරුවචනාංශට පෙන්නේ ඇහැ වෙනමම ජීවත් වෙන එක. ඒක වෙනම ආයතනයක්. ඒක වෙනමම අතු ඉති විහිදි වැඩෙනවා. ඉතින් ඒක නිසා මේක මේ මමයා ඇහැ තියෙන්නේ මගේ කොටසක් විදියට කිව්වට ඇහැ එහෙම හිතන්නේ නැහැ. ඇහැ කරන්නේ ස්වාධීනව මගේ અભිවෘද්ධියටදමද නැත්නම් මගේ અભිවෘද්ධියටමද ඇහැ කරන්න කියලා බැලුවොත් එහෙම පිළිගන්න අමාරුයි. ඇහි ක්‍රියාකාරකම් හැම වෙලාවෙම ලස්සන රූප බලන්න. එහෙම නැත්නම් රස වින්දනයේ ලබන දේවල් ඒවට කියනවා දස්සන කාමයේ කියලා නැත්නම් කාම දස්සන කියලා කියනවා. ඉතින් ඇහැට ඉඩක් ලැබුණොත් එයා කරන්නේම කාම දර්ශන බලන්න හදනවා. නැත්තම් දස්සන කාමේ. ඉතින් කාම දර්ශන බලලා ඔය චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති ලබන්න බෑ. ඒ නිසා ඇහැට ඉඩ දුන්නොත් ආයතනයක් විදිහට වැඩෙන්න ඉඩ දුන්නොත් එයා විවිධ වර්ණ සහ විවිධ සටහන් දකින්න පුදුම ආසාවක් තියෙනවා. ඒවට කියනවා කාම ගුණ කියලා. මේ ලෝකේ ඉපදිච්ච කිසිම කෙනෙක් ඇති වෙන්න සටහන් සහ ආකාර දැකලා මැරිලා නැහැ. හැම කෙනාම මැරෙන්නේ ඌනෝ අතිත්තෝ කාමදාසෝ. මේක අඩුවක් ඇතුවයි මැරෙන්නේ. මට අසවල් අසවල් දේ දැක් ගන්න ලැබුණ නැහනේ. අතිත්ව අතෘප්ති කරව මැරෙන්නේ. මට මේට වැඩි දේවල් දැක් ගන්න හම්බුණා නම් ඇති මේ පින් කරලා ඉපදිච්ච හැට ඊට පස්සේ කාමදාසෝ ඒක වෙනුවෙන් ඒ ඒ දේවල් දැකීමට යකීම විදිහ ඕනම ගානක් වේදම් කරන්න ලෑසි. බඩරපත් නැති වුණාට මේ ඇහැට රූප පෙන්වන්න පුදුමාකාර මෙහෙයුමක් තියෙයි. ඉතින් ඒකට මේ මිනිස්සුන්ගේ තියෙන මේ දුර්ලභම දැනගෙන බුදුහාමතුරු අවුරුදු 2600 පහළ ඉස්සලා පහළචි කතාව ඇත්ත. සරුවචන මේක කියලා තියෙන කතාවත් ඇත්ත. එන්න මේ පෘ탁ජනයා කියන කෙනා ඇහැ පිනවීම සඳහා ඕනම ගණක් වීදම් කරන්න කැමතියි කියලා බහුජාතික සමාගම් ඒකට වෙනමම පරිශන කරනවා මේ මිනිසුන්ගේ ඇහැ පිනවන්නේ කොහොමද කියලා. ඉතින් ඇහැ පිනවීමේ කර්මාන්තය උච්චතර අවස්ථාවකට අදාපි ඇවිල්ලා ඉන මානව ශිෂ්ටාචාරය. ඕනෙම තැනක වෙන එකක් ඕනම කෙනෙකුට බලන්න පුළුවන් ඕනම දෙයක් Tamanට gedita ගෙන ගන්න පුළුවන් රස විඳින්න පුළුවන් ඒ නිසා හැදෙන ළමා પરම්පරාව අපේ අත්තල මුත්තල නොදන්න දේවල් දැන් දාන්නේ. උන්ට ඕන පොත්තම තද කළ පමණින් ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මේ දෙමාපිය කවුරුත් නොදන්න කාරණාවක් නෙවෙයි. හැබැයි දෙමාපිය ලැජ්ජාවටපත් වෙනවා. අපිත් නැති දේවල් පොඩි උන් දාන්න. ඒ මොකද ඒ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ඉතින් ඒ නිසා අපිට කියනවාද අපි ලෝකේ දියුණු වෙලයි කියලා? එහෙම නැත්නම් අමන වෙලයි කියලා. ඕනේ ඕනේ දේවල් බලන්න ඕනේ ඕනේ දේවල් හදන ලෝකෙක ඕනේ ගානක් දීලා ඉව බලන්න දඟ කරන ලෝකෙක අපිට පුළුවන් ද චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කල්පනා කරන්න. එතකොට අහන්න වෙනවා මේ සරුවච්චන් ආංශය විසින් නම් කරන මේ චක්ඛායතනය කියන එක මගේද මගේ හිතසුව පිණිසද මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැත්නම් එයා වෙනමම ගියාත්මෙන් ගෙනාවු න්‍යාය පත්‍රයක් එයා ගාව තියෙනවා. කර්මානුරූපව හෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ නිසා නපුරක්, කැතක්, කාමයක් තියෙන දේක් දැක්කොත් අපි හීනෙන් හරි බලනවා. විකෘතියෙන් හරි බලනවා. ඉතින් ඒක පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ ඇහැ ආයතනයක් වශයෙන් සඳහන් කරනවා නැත්නම් මගේ කීකරු සෝචකෝලෙක් විදිහට කල්පනා කරනවාද කියලා බැලුවොත් පටන් ගන්නකොට අපි හිතන්නේ ඇහැ මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් ඒ පරිශ්‍රණයේ අවසාන වෙන්නේ ඇහැ අරගෙන ඉන්න තාක්කල් කෙලස් කියලා. ඒක නිසා මේ භාවනා උගන්වන්නට යනකොට කියනවා පුළුවන් නම් කොච්චර වෙලා ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න පැයක් ඇහැ වහගෙන හිටියොත් උපදින්න පුළුවන් කෙලස් ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ ඒවා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ පින් කරලා ඉපදිච්ච රටේ මෙච්චර ලස්සන දේවල් දකින්න තීටි පැයක් ඇහැ වහගෙන ඉන්න අපිට හිතෙයිද? පුද්ගලිකව කවදාවත් හිතෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි දැකපු එක්කනොත් තව කෙනෙකුට කතා කරලා ආම් බලන්න ආම් බලන්න මේ කියන්නේ පෙන්වන්න ආසාව මිසක් අපිට කවදාකවත් කාටවත් හිතෙන්නේ ඔය දෙක අරගෙන හිටියොත් කෙලස් වැగిරෙනවා. පුළුවන් නම් වහගනින්. එතකොට හිතෙන්නේ මේ රස දන්නේ නැති සමාජශීලී නැති පසුගාමී කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ ඇත්ත එක වහගන්න කියලා. හැබැයි මට කියාගත හැකි මම ඇත්ත එක වහගන්නම් කියලා. අන්න ඒක තමයි හික්මනයි කියන්නේ. මට පුළුවන් මගේ ඇත් එක වහගෙන ඉන්න. කවුරු ඇවිල්ලා ආයෙ උඹට පිස්සුද මේ මෙච්චර ලස්සන දේවල් මෙච්චර දීදී ඇයි ඇත් එක වහගෙන ඉන්නේ කියලා. ඉතින් බොරුවක් හරි කියලා ෂේප් වෙන්නේ. ආමුරු කෙනෙක් ගියාලු මේ ප්‍රයිවට් බස් එක ඉස්සරහම සීට් එකේ. ඩ්‍රයිවර් එක ගන්න පැත්තේ අනික් කිට ගන්න පැත්තේ. එතකොට බස් එකට යට වෙලා මිනිස්සු මැරුණා. මැරුණාට පස්සේ ඉතින් බස් එක ඉක්මනට ගෙනියන්න ඕන නිසා බස් එකේ ඉන්න කට්ටිය කියනවා ඩ්‍රයිවර්ත් ඒ වැරද්දක් නැහැ කියලා. අර මැරිච්ච ළමයාගේ දෙමාපියෝ අහලා පහලා කට්ටිය ඩ්‍රයිවර් ගනින් ඕක ඇදලා ඕක මරන්න ඕන කියලා ඩ්‍රයිවර් මරන්න හදනවා. පොලිසිය ආවිගලු කෑ ගහන්න එපා. ඒවා උසාවිදි බේරගත හැකි. අපි මේ ආමු ස්වාමීන් වහන්සේගෙන් මොකද්ද උනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු මං ඒ වෙලාවේ ඇද්දක වහගෙන හිටියේ කියලා. එයා මනෝට කවුරු හරි කියලා දීලා තියෙනවා මේ වගේ වෙලාවල මොනවාරි දැකලා සාක්ෂි කියන්න උනොත් උන්ට පොලිසිය කිල්ල ඉවරයක් නැහැ. ඒ ස්වාමීන් කිව්වලු මං ඒ වෙලාවේ ඇද්දක වහගෙන ඉඳිද්දි ශාලාවට බණින්නත් බෑනේ දැන් ඇද්දක වහන ඇද්දක වැහුවයි කියලා. ඇද්දක අරගෙන ඉඳලා දැක්කා නම් දිගටම නඩු. ඇද්දක තිබුණේ නැහැ. ඒතර ගුරුළුගෝමි පඬිතුමා අනුරාධපුරේ ඉන්න වෙලාවේ හොඳටම ස්වර්ණ යුගයේ දැක්කලු මහමෙවුනාවේ භික්ෂුවක් භික්ෂුණියක් දූෂණය කරනවා. දැක්කට පස්සේ යාට ඇතිවෙච්ච සංවේගී මෙච්චර ලස්සන මේ ශාසනයක් තියෙනවා මේ Brahmacharya රකින්න ආපු කෙනෙක් දෙන්නට දෙන්න ප්‍රේම කරලා දැන් මද අන්ධකාරේ භික්ෂුවක් විසින් භික්ෂුණියක් දූෂණය කරනවා. එයා ඊට පස්සේ කනගාටුවෙන් ගිහිල්ලා ජයසිරි මහ බෝහම බෝධින්වහන්සේ ළඟ ඉඳගෙන වැලිය අවුරක් කරන ඇත්ත එක මැද්දලු පොට්ට වෙනකම්. මට මේවා දකින්නට වැඩිය හොඳයි නොදකින්න එක කියලා. ඉතින් ඒක නිසා මේවා දකින්න වෙන එකත් කර්මයක්. ඒ කර්මේ ක්‍රියාත්මක වෙන්නේ මේ චක්ඛායතනේ හරහා. ඉතින් ඒ නිසා ඒ කරන වැරදි වැඩවලට අපිත් අනුමෝදන් වීමක් අපි සමාදන් වීමක් වෙනව කටත් ඇරගෙන බලන්නේ දිල්ලේ. අද මේ ලෝකයා මෙච්චර ඇයි මේ මේ සටන් සහිත චිත්‍රපටි හදන්නේ? ඇයි මේ පැත්තට යන්නේ? මොකද මිනිස්සු බලන්න කැමති ඒක. ඉතින් එමිසුන් දොස් කියලා වැඩක් නැහැ. පොඩි කාට පිස්තෝලයක් ඉල්ලනවා ඌ සෙල්ලම් බඩුවට ගෙනාපු ගමන් තාත්තගේ පපුවට තියලා තමයි පුරුදු වෙන්නේ ඒක මේ. පිස්තෝලේ තියලා තාත්තගේ පපුවට තමයි එල්ල කරලා පුරුදු වෙන්නේ. ඉතින් පොඩි කාට දොස් කියන්නත් බෑ, මහා කාට දොස් කියන්නත් බෑ. අපි මේ භයානක භීෂණ දේවල් බලන තියෙන ආසාව අමානුෂිකයි මිනිස්සයා තුළ. පස්සෙනි ජෝතිජ්ජරෝ මරපු වැරදිකාරයා ප්‍රසිද්ධියේ ගෙල කපල මැරුවා. ඒ කියලා ප්‍රසිද්ධ කපන මරණ බලන්න ලෝකෙ වැඩිම ජනගහනයක් ආවා. හරි ආසයි තව එකෙක් බෙල්ල කපනවා දකින්න. ඒකල අපි කියනවා ඒක හරි කැත වැඩක් කියලා. ඉතින් කැත වැඩක් නම් මොකටද කියලා බලන්නේ. ඒ තරම්ම දුෂ්ට ගතියක් මේ මිනිස්යා තුළ තියෙනවා. ඉතින් යාපියන්නේ මේක දැක්කට මොකක්ද ඇති වෙන්නේ? ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ ඇහැ විවෘත කරගෙන සිටීමෙන් අපිට මේ පේන දේවල් එකක්වත් දිරව ගැනීමේ ශක්තියක් හිතට නැහැ. ඒක හරියට කටෙන් වස සහිත දෙයක් කන්නා වගේ කෑවට පස්සේ ඌරෙන් පල්ලයට ගියාට පස්සේ ඒක ශරීරයට දරන්න බෑ නැති වමන විරේචන සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඇහෙන් උපදින කෙලෙස් ප්‍රමාණය කවුරු හරි දන්නවනම් ඒකේ නාට තීරුම් ගන්න පුළුවන් වෙයි මේ පැයක් භාවනා කරනකොට අපි කියන්නේ පරියන්කේ ඉන්නකොට ඇස් දෙක වහගෙන සිටීමෙන් සිදුවෙන ආනිසංශය. වෙන මොකක්වත් ආනිසංශයක් ඕනේ අත් දෙක ඇරියොත් සිද්ධ වෙන අකුසල ප්‍රමාණය වෙන්නේ ඒක නෙවෙයි ශාසනය කියන්නේ වෙන්න තියෙන අකුසල් වෙන්නේ නැතුව වළක්කලා කොයි වෙලාවක හරි දකින්නකොටම ඇහෙන් රූපයක් දකින්නකොටම මට දැන් ඇති වුණේ මනාපේ මට දැන් ඇතුනේ අමනාපේ මට දැන් ඇතුනේ රාගේ මට දැන් ඇතුනේ ද්වේෂය කියලා ගිනි කිනි රත් වෙච්ච යකඩේ වගේ එතනදීම ලේ පිට දැක ගන්න පුළුවන් නම් ඒ ඥාණය නිවනට හේතු වෙනවා. ඇති වෙන රාගේ, ඇති වෙන ద్వේෂේ, ඇති වෙන මනාපේ, ඇති වෙන අමනාපේ දකින්නකොටම පමා නොවි මේ දැකීම නිසා මට ඇතුනේ මේකයි කියලා දැනගන්න පුළුවන් නම් අකුසල් නොවීම නෙවෙයි පරණ තිබුණු කර්ම නිසා මතුවෙන අවස්ථාව පවා දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒක සාමාන්‍ය යෝගාවචර පිළිගන්නේ ආදුනිකයෝ. නමුත් මේ මෙහෙවීම කරන්න තියෙන්නේ ඇස් දෙක වහගෙන ඉන්නේ නැති වෙලාවක අපිට දකින මොනවා හරි වස්තුවක් දකිනකොටම ඒ වස්තුව අපේ හිතට යන්නේ අපි ඒක හිතට ගන්නෙ එක්කෝ ඒකේ මනාපමනාප තිබුණොත් මනාප තියෙන නැත්නම් අමනාප තියෙන. මනාපමනාප දෙකම නැති වස්තු මොනක්වත් අපිට හිතට වදින්නේ අපිට මතකෙට යන්නේ මතකෙට යන්නේ කැපිපේන මනාපයක් කැපිපේන අමනාපයක් යනවයි කියන එක කොච්චරද කියනවනම් ඒ හොඳම මනාපමන අපදේ තමයි මරණ මොහොතේ අපිට පේන්නේ. මරණයේදී ඇස් දෙක වැඩ කරන්නේ නැතු ගිය වෙලාවේ අපි දැකලා තියෙන භයානකම දෙයක් හොඳම දේ සියාව එළියට එනවා. කම්ම නිමිටි, ගති නිමිටි විදියට. ඉතින් ඒකත් එක තමයි ආත්මය ඊගාව ආත්මය ඊගාව ජවේ ජන්මේ ලබන්නේ. ඉතින් ඒ නිසා අපි ලෝකේ පුරාවට දැකලා තියෙනවා අපි දැනගත්තත් නොදැනගත්තත් තට්ටු තට්ටු තට්ටු තට්ටු මේකේ මතක සටහන් වල තියෙනවා. ඒ වලින් භයානකම එක උග්‍රමයක ආන්තික දේ අපිට මරණ මොහොතදී පේනවා. ඉතින් අපි ලෝකේ ඉන්නකම් මොන මොන සෙල්ලම් කරන හිටියත් හරියට ගාලා අරිනකොටම කොයි ගොංගවත් එළියට ඇයිද කියලා කියන්න බෑනේ. මහ ගොන එළියට ඇයිද, මහ එළදෙන එළියට ඇයිද, පැටවව් එළියට යන්ද කියන කියන්න බෑ. ඒ නිසා ආසන්න කම්මේ වශයෙන් අපේ ඔළුවට මොනවයිද කියන එක පෙදීමෙන් තමයි ගොඩක් වෙලාට වෙන්නේ කියලා තමයි කියන්නේ. මොකද අපි ඇහැ නේ හැම වෙලාවෙම දැකීමනේ අපි වැඩිම විශ්වාස කරන දේ. seeing is believing කියලා කියන. දැකීම තමයි අපි අදහන දේ. ඉතින් අපි ඒකට බල බල බල බල බල බල ඉන්න ටොං ගණන් දන්නේ නැහැ. ඊට පස්සේ එක වාර මේක නතර වෙච්චාම හිතට මොකද්ද එළියට එන්නේ? ඒ අනුව තමයි අවසානයේ තීන්දුව වෙන්නේ. ඉතින් ඒක එහෙමනම් අහම්බයක් නම් අපි භාවනා කරනකොට අපිට පුළුවන් වෙයිද අපිට හිතට එන දේවල් අරහා භාවනා කරනකොට හිතට එනවා විවිධාකාර මනෝරූප ඒ මනෝරූප වලින් කියන්න පුළුවන් මගේ හිතේ ගබඩායේ මොනවද තියෙන්නේ කියලා. මම නැවතත් කියනවා කොයි වෙලාවක හරි භාවනා කරගෙන යනකොට අපිට අරමුණේ හොඳට හිත සීතල වෙලා කීකරු වෙලා ඒකෝදි වෙලා හොඳට යන වෙලාව ඒක පාරට රූප දර්ශන පෙන්වනවා. එහෙම නැත්නම් මේ ඇහෙන් ඇහැට රූප මැවෙනවා. මනෝරූප. ඒ මනෝරූප වලට අපි හරි තරහයි. අපරාධි භාවනාව කඩාගෙන මේ රූප පේන්න පටන් ගත්තා කියලා. ඇත්තට මේවා රූප නෙවෙයි හිතින් හදාගන්න දේවල්. එතන තමයි තේරෙන මේ මරණ වේලාවේ දකින්නේ මෙන්න මේක තමයි කියලා හිත එළියට දාන දේවල් තියෙනවා. අන්න ඒකෙන් හිතා ගන්න පුළුවන් මගේ ගබඩාවේ මෙන්න මේ ටික තමයි දැන් තියෙන්නේ. හැබැයි මේ භාවනා කරනකොට ඒක පේනකොට මට අදාළව එකක් විදිහට නෙවෙයි පේන්නේ. මට දන්නේම නැති මොනවදෝ වගේක් එල්ලෙලා ගෙන පේනවා. මේ යෝගාවචරගෙන භාවනා කරන්න බෑ මට එක එක දේවල් පේනවා. ඇස් වහගෙන චිත්ත රූප පේනවා. හැබැයි ඒකෙන් ලාභයක් තියෙනවා. එහෙනම් ඔබ මරණ වේ මොහොතේදී ඔන්න ওই වගේ එකක් තමයි එළියේ. ඒ නිසා දැම්ම ඕක දැකලා තියාගනින්. දැකලා තිබ්බොත් මේකට හිත හදාගන්න හැටි. ඒකට ලෑස්ති වෙන හැටි මේකෙන් පෙරමඟ ලකුණක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. එහෙම නෙවෙයි. ඇත්තට මේ ජීවිතේදීම රහත් වුණොත් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් වුණොත් ඒත් ලාභයි. මේ දැකීමෙන් තමයි රහත් වීම සිද්ධ වෙන්නේ. රහත්ුනේ නැත්තම් මරණය අපිට ඉස්සරහට අරගෙන පෙන්වන්න පුළුවන්. අරමුණක් නොදී ඇස් එක වහගෙන බලාගෙන ඉන්නකොට මොනවද එළියට එන්නේ කියලා. කිසිම කෙනෙක් කවදාකවත් එවැනි දෙයක් මේ තමන්ගේ චරිත ලක්ෂණ පෙන්වන දෙයක් එහෙම තමයි ගබඩාවේ තිබුණ දේ එහෙම තමගේ පෞරුෂත්වය මේකයි කියලා දකින්නෙම නැහැ. ඒ දේවල් පෙනීම නපුරට ගන්න. ඒ නිසා ඒවා විස්තර කරන්න යන්නෙත් නැහැ. නමුත් කවදා හරි විස්තර කරලා ඒකටම සාදර වෙලා ওই තීන්ටික ඔක්කොම පුළුවන් වෙයිද බන් දන්නේ එළියට දාගත්තොත් සහතිකයක් ගන්න පුළුවන් අපිට එනමනම් එන්න තියෙනට බරපතල දේවල් නෙවෙයි දැන් මධ්‍යස්ත දේවල්. මොකද එළිය ඉස්සල්ලාම එළියට එන්නේ බරපතල දේවල්. ගීට්ටු අරිනකොටම එළියට ළඟම හිටපු ගොනා එළියට පයින්. ඒක තමයි බුද්ධ ඥාන උපමාවට දෙන්නේ. ආසන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරන්ඩ ඇත් එක වහගන්න කියන. එහෙම නැත්නම් ඇත් එක අරගෙනත් කරනවා සක්මන. අපි ලේසියට ගන්නවා පරියංග භාවනා කරනකොට ඒ යෝගාචර කරන හොඳට පట్టල වාඩි වෙලා ඊටත් ඉස්සෙල්ලා ලොකු ස්වාමීන් වහන්සේ කියන හොඳට අත්පය සෝදාගෙන සීතල කරගෙන සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන පහසු ආසනයක වාඩි වෙන්නේ. කුරුසියට තියලා ඇන ගැහුවා වගේ හරි. කටු බෙරේ පෙරලනා වගේ භාවනා කරන්න යන්න එපා. එතකොට වෙන්නේ හොඳ පහසුවට වාඩි වාඩි වෙලා මේ ශරීරයට හිත ගන්න නම් මේ නන්නත්තර වීම නතර කරන්න නම් බාහිරේ රීතියන් එක නතර කරන්න නම් ඇස් දෙක වහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඇස් දෙක ඇරියොත් අනිවාර්යයෙන්ම හිත තියෙන පිට. එහෙම නැත්නම් ආධුනිකයාගේ විවහාර භාෂාවෙන් කිව්වොත් අසතිය. ඒ නිසා සතියට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට එහෙම නැත්නම් වර්තමාන මොහොතේ හිතගන්න ලේසිම ක්‍රමය තමයි මේ බොහෝ විට හිත දුවන ආයතනය චක්ඛායතනේ වහන එක. ඉතින් සමහරුන්ට තියෙන බය කොච්චරද කියනවනම් සෙනගක් මැද ඇස් දෙක වහගෙන ඉන්න බයයි. මගේ බර්ස් එකට ගහයිද ඔර්ලෝසෝ කඩාගෙන යයිද මොනවා කරයිද කියන එක විශ්වාස නැහැ. ඉතින් ඒ නිසා සමහරු භාවනා කරන්නත් කැමති නෑ. ඇත්තක වහගෙන ඉන්න කැමතිත් නෑ. ඒ තරමටම බාහිර පරිසරය පිළිබඳව සැකයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානදී අපි ඒ වටිනා දේවල් ගේන්නත් එපා. වාඩි වෙලා ඉන්න එහෙම ප්‍රශ්නයක් නෑ. බය නැතුව ඇද්දක වහගෙන ඉන්න කියන. ඉතින් ඇද්දක වහගත්ත ගමන් අපි හරියට කැලේ ගිරපු කුළුමිහරක ගෙනලා ගම්මැද්දක බැඳගත්තා වගේ හිත පුදුම විදිහට කලබල කරනවා. මෙයා කියනවා මේ දවල් එළියේ රූප පේනවා මොකද්ද මේ රූප බලපුවම වෙන්නේ කොපෙන්නපන්කො මොනවද මේ වහගෙන කරන්නේ කියලා. ඉතින් ඒ නිසා හිත පෙරලි කරනවා. හරියට කරුල කාමරයකට දැම්ම වගේ මිනිමරුවෙක් අල්ලලා. උතෝ දවස් හතකින් මරනෝ එතකම් මේ දවස් කාමර කාමර හිට කලුර කාමර හිටපී කියලා දැම්ම වගේ අපේ හිත කැමති නෑ මේ ඇස් දෙක වහ ගන්නවා. වහගෙන ඉවරෙලත් කිව්වොත් එහෙම හිතට එන්න කයට ඉන්න කියලා හිත පුදුම පෙරලි කරනවා. භාවනා කරලා පුරුදු නැති කෙනෙකුට. ඒ නිසා මේ චක්කායතනය භාවනාවේදී ප්‍රධාන බාධාවක් වෙනවා අපිට. නමුත් ඒක දිග කල් හිටින්නේ ටික කාලයක් යනකොට ඒකට හැඩ ගැහිලා ඇද්දික වහගත්තට පේනවා වගේ ඇද්දික වහගත්තට පේනවා වගේ මෙන්න හුස්ම ගන්නවා හෙලනවා නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා නැත්නම් ඉඳගෙන ඉන්නකොට යටිපහටිය පොළවේ වැදිලා තිනවා දැනෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට මේ දැන් සතිය පිටපු ලකුණක් අපි කියනවා පුළුවන් තරම් ඒ වෙලාවේ අස්පනා අපිටේ දැනෙන දේ හුස්ම ටික නාස්පුඩු පුරවාගෙන අනේන හැටි. නැත්නම් ඉඳගෙන ඉන්න ඇඳුමේ මේ හුස්මත් එක්ක පිම්බීම හැකිලි වෙන හැටි. නැත්නම් ඉඳගෙන ඉන්න ආසනයේ Tamanට වැටෙන හැටි හොඳට එහිම හිත යොදාන හිටියොත් ඒ දිගටම අපිට සතිය තියෙනවා. අකුසල් පහළ වෙන්නේත් නැහැ. නමුත් අර පෙර කරන ලද අකුසල් වල විපාක වාරෙන්න පටන් ගන්නවා. එනේ එක එක රූප පේන්න පටන් ගන්නවා, ආලෝක පේන්න පටන් අර ගන්නවා, හැඩතල පේන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරයට එක්කෝ අන්ධකාරයක් පේනවා, එක්කෝ ආලෝකයක් පේනවා, එක්කෝ මනුෂ රූප පේනවා, එක්කෝ අතපය කෑලි මොන මොන හරි පේනවා. මං කියන්නේ පෙනිය යුතුයම නෑ. උගෝදෙනකොට පේනවා. ඒකකොට දැන් අර අර ඇස් දෙක වහලා තිබුණාට මේ පේන රූප ඇස් දෙක ඇරලා බලනකට වැඩිය සජීවීව පේනවා. ඉතින් ඒතකොට යාට නැද්දකින් විතරක් කියලා හිතෙනවා. භාවනා කරගන්න බෑ මේ එක එක රූප පේනවායි කියලා. සමහර විටක භාවනා අරමුණු පැත්තක දාලා අර පේන රූපත් එක්ක ලොකු ගමනක් යනවා. සුබ සහිත දේවල් දැක්කොත්. ඉතින් ඒ යෝගාවචරයට මේ බේරගත්ත චිත්තක්ෂණය දිගට පවත්වාගෙන යෑමේදී මේ පේන චිත්ත රූපවල බලපෑම මානසික අසහන තියන අයට තද්ද බල වැරදි බරපතලයි ඒක. ඇත්තක වහන්න බෑ. වහපු ගමන් අර දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් අර එක දවසක් මං ගියා මේ වැලිකඩ හිරගෙදෙට. ඉතින් එතන 100 ගාණක් වාඩි වුණා. ඔක්කොමලා මිනිවරු මිනි මරණ දනුව නියමිච්චයි. ඉතින් ඒ කට්ටිය කියනවා එක්කෙනෙක් කතා කළා ස්වාමීන් වහන්සේ හිතනවාද ඔබ වහන්සේ මේ වටාත්තක් අඳගෙන උඩාසනෙක ඉඳලා ඇද්දක වහන භාවනා කරන්න කිව්වහම ඇද්දක වහගත්තම ඔයිට පේන දේ ගැන හිතා ගන්න පුළුවන්ද කියලා. මරදඬෝ නියමෙච්ච තා මිනිහෙක් මරපු කෙනෙක්. නැත්නම් වහගත්ත එක මම පේන්නේ මේක කෙරුවා මේක අහුණා මේක නඩුවෙන් පරාදයි මට දඬුවම් නියම වෙලා තියෙනවා. ඉතින් නොබෝ කලකින් දඟෙඩියට බෙල්ල තියන්න වෙනවා. ඉතින් එකතාවයක් එයිද කියලා සතියක් කයේ සාන්තෝ පිහිටයිද කියලා ඔබ හන්තරණ කියන්න නම් අයිතියක් තියෙනවා. අපිට કોઈ දහාමුතුනේ සීලයක් අපිට કોઈ දහාමුතුනේ සුතයක් අපිට કોઈ දහාමුතුනේ සාකච්ඡානුග්‍රහිතයක් ඉතින් අපිට කොහෙද සමාධියක් එන්නේ නමුත් මම මේ කතාව කියන්නේ ඒකට නෙවෙයි ස්වාමීන් වහන්සේ. මම මේ ඇත් දෙක අරගෙන සක්මන් කරනකොට නම් මට හරියටම මේ වම මේ දකුණ කියලා අල්ල ගන්න පුළුවන් වුණා. මට පුදුම සතුටක් ආවා. ඇත් දෙක වහගෙන භාවනා කරන්න බැරි වුණාට යම් ක්‍රියාකාරකමක් කරනකොට පය තිනකොට වමෙන් දකුණට දකුණින් වමට පීවර හතරක්ම ඒක දිගට ගියා ස්වාමීන් වහන්සේ. ඒතර මට හොඳටම විශ්වාසයි. මේ පීවර හතරෙම සතිය. මේ පීවර හතරෙම සීලය තිබුණා. ඒ පියවර හතරෙන් මගේ භාවනාව වැඩුණායි කියලා. මට දැන් තියෙන හතර පහ කරගන්න. පුදුම සතුටකින් ඒගොල්ලෝ කතා කරනවා. ඇහැ ඇහැ වහගෙන කරන භාවනා කරන්න බැරි ගතිය. හිතට පේන විකාර රූප ඒ කරපු අපරාධ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් ඇද්දක වහගත්තාම අය අපායට යන්න ඕනේ නැහැ. ඒ ටික පේනවා. ඒකයි ඔය රැයට අපි ගොරවන්නේ. ඒකයි අපි රැයට දත් මිටි ගන්න. ඒකයි අපි රැයට නරක හීන දකින්නේ. අර ඇද්දක වහගත්තට පස්සේ මේවා සේරම පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ චක්කායතනෙ කියන එක මේවා අරසා කරගෙන නැවත අපිට පෙන්වීම හරහා අපිට සුභ සිද්ධියක් අපිට අත්ත කුසලයක් අර්ථ සිද්ධියක් කරනවද නැත්නම් එලාගත්තේ පැදුරේ පුදිය ගන්න බැරි තත්වයක් ඇති කරනවා. කාගත්ත බත දිරව ගන්න බැරි තත්වයක් ඇති කරනවාද කියලා. ඒක නිසා අද ලෝකේ 60ක් විතර ඉන්නේ තද්ද බල අසහනෙක. දවස පුරාම ඇත්ත කරගෙන තොරතුරු එකතු කරනවා. අද්දක වහගත්ත ගමන් ඉතින් නිින්දයක් නැහැ. ඉතින් සැරබීමේ හොය සැරබීම හොයනවා. එහෙම නැත්නම් කාම ක්‍රීඩා කරනවා. මේකෙන් තමයි ජාම බේරගන්නේ. මොකද මේ චක්කායතනේ අපිට සකස් කරලා දෙන මේ කතන්දරේ දිහා ගියොත් කවදාකවත් සුමකට යamak නැහැ. ඉතින් ඒ නිසා එවැනි චක්කායතන දැනගත්තොත් අනේ මගේ ඇහැ ඇහි බබා වාගෙන අපි මේක රකින්නේ. නමුත් මේ ඇහි බබා අපිට මොනවද දෙන්නේ? අපි පොඩි දරුවන්ට ලස්සන දේවල් දෙනවා. පොඩි දරුවන්ට ලස්සන දේවල් පෙන්නනවා. ඉතින් ඒකට ඒක දායාදයක් වශයෙන් තමයි පේන්නේ. මොකද කොහේ යන්නද මේ? එවනම් සිද්ධාර්ථ තාපසතුමා පැවිදිලා බුදු වෙලා රාහුල කුමාරයා ආවට පස්සේ ගිහිල්ලා පෙන්වන්න තිබ්බනේ චාතුම් මහරජකේ යාමේ තුසිතේ සාරිපුත් තාමරණ කිව්වා මෙන්න මේ කොල්ල පැවිදි කරපන් කියලා. දැන් කාලේ ඉන්න අම්මෙක් අප්පෙක් එහෙම කරයිද? හත් අවුරුදු වයසේ කොල්ලෙක් කටේ කිසිම දෙයක්වත් ඉස්සල්ලා පැවිදි කරයිද? ඒවා අද කාලේ කෙරුවා නම් මානවජි වාසිකම් පිළිබඳ නඩු දානවා. දැනටත් කට්ටිය හොයනවා බුදුහාමරන්න පුළුවන් ද කියලා නඩුවක් දාගන්න. ඇයි හද්දියේ මේ පොඩි වයසේ ළමයෙක් කන ගහන කිල්ල වෙලා පැවිදි කරපුවා? යසෝදරාව හිටියන යසෝදරාවත් යනවා නඩු දාන පැත්තට. යසෝදරාට ඕනේ ඒ ඒ සයිතුය පිතා නරසියෝ බලාපන් ඔය එන්නේ උඹේ පියා. ඔය නරසිය කෙනෙක් නරසිය ගාතා කියලා මේ පෙන්නවා සරුවත් යන ආංශේ. ඊළ කිව්වා ඉල්ලපන්. දයවැද්ද ඉල්ලපන්. දයද ඉල්ලපන්. දුන්න දයද තමයි ඔය. අද ඉන්න කට්ටිය දෙන දායදෙත් එක බලනකොට මේ සරුවචනාංශේ දරුවට දීපු දායාදේ හරි ලස්සනයි. අපි දරුවට වෙන එක වෙනම කියන්නකෝ. Tamanට දෙන දායාදේ හිතා ගන්නකෝ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දකින දකින දේවල් වලින් අපි වන රමණයට කවුද කැමති? රමණීයානි වන පන්තානි නතේ කාම ගවේෂිනු. මේ රමණීය වනපන්ත සේසාසේනාසන කාම ගවේෂී ඉන්න කවදාකවත් සතුටක් ගෙන දෙන්නේ නැහැ. ඒගොල්ලෝ යන්නේ ගමට, රාජධානි වලට, නගර වලට, නියංගම් වලට. ගිහිලා විශාල සැනකෙලි පවත්තමින් ඒගොල්ලෝ රටේ ආඩම්බරේ පෙන්නනවා. පුරේ ආඩම්බර පෙන්නනවා. මෙන්න බලාපන් ඔන්න ගිනි කෙලි දර්ශන. ඕම් බලාපන් මේ කාම ක්‍රීඩා. කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරයේ කියලා ඉතින් නටනවා. ඉතින් ආණ්ඩුවත් හරි කැමැති අපිට ඇති වෙන්න ප්‍රීති සාගර දෙන්න පුළුවන්. ප්‍රීති පැකට් එකකුත් එක්ක. ඉතින් දේශපාලන විද්‍යාඥයොත් ඕකම තමයි අපිට දෙන්න හදන්නේ. ආර්ථික විශේෂඥයොත් දෙන්න හදන්නේ ඕක. මේ සමාජයත් හදන්න හදන්නේ දුප්පතුන් නැති ලෝකයක් හදලා බොහොම ලස්සනට හදන්න. ඉතින් කරකොල අතෑරියට පස්සේ කොහේ යයිද කියන එක ඒත් එක බලනකොට වනයේක ජීවත් වෙන කෙනා හුදේකලා වෙන කෙනා අරණ්‍යගත වෙන කෙනා සුක්ක මූලගත වෙන කෙනා ශූන්‍යාකාරගත වෙන කෙනා ඒ ලබන සැපයි අර මේ මවාපාන දේවල් වලින් ලැබෙන සැපයි එක බලනකොට මේ ඇහි ක්‍රීඩාව බැලුවොත් ඇහැ කෝකටද කැමති කියලා ඇහුවොත් ඇහැ කැමැතිම පුරෝරීට තමයි. රාජධානියට තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ කැලේට පස්ස දාලා නගරයට යන කෙනෙක් ගැන හිතන්නේ කියලා. මෙච්චර ලස්සන පිරිසුදු වාතේ, මෙච්චර ලස්සන හොඳ පිරිසුදු ජලය, මෙච්චර ලස්සන කාමේන උපදින පරිසරයක ඉඳලා නගරේ දිහා යනකොට එමන්ට මේ පස දාලා තියෙන්නේ මොකද කියලා දන්නවනම් අඩියක් උස්සයිද කියලා. ඒ බුරුම් භාෂාවෙන් තිනවා ශේකෝ ෂෞබාලෝ අනෞකූලේ මියොලයෙන් ශේකුක්කානති මියොණයින් බාදේ. එහි තිනවා తాවකාලික පැවිද්ද තියෙනවා. తాවකාලික පැවිද්ද මේ කොල්ලා ඉතින් අර සුදුසුකම් ලබන්න දවස් 7-8ක් භාවනා කරලා දැන් සිවුරු ඇරලා ගෙදර යනකම. දැන් යන්නේ අඹුව බලන්න. ඒතර කවියෙක් කියනවා මේ ඉස්සරහට වේගෙන් යන මේ ඊලන්දාරියා පස්සහැරලා බැලුවොත් කොතේ මුදුනයි කොඩිය දකින්න පුළුවන් වෙයි. දැන් මේ යන්නේ කොහෙද? ඒක අතහැරලා කාමෙට යන්නේ. ඒක තමයි මේ කාම ලෝකයේ හැටි. ශේකෝ ශෞබාලෝ අනවකූලේ මියෝලේ. ඔබ ඉදිරියට යන්නේ නමුත් උරිසට උඩින් ආපහු හැරලා බැලුවොත් ඔබට කොත දකින්න පුළුවන් වෙයි. කොඩි දකින්න පුළුවන් වෙයි. නමුත් ඔබ ඒක අතහැරලා පිටුපාල දැන් මේ කොහෙද යන්නේ? ඉතින් අපේ මේ දියුණු ලෝකයේ අපි කොහරට ගෙනියන්න හදන්නේ? අපේ දරුවෝ අපි කොහරට ගෙනියන්න හදන්නේ? අපේ අම්මලා තාත්තලා අපි ලස්සන ලස්සන දේවල් දෙනවා කියලා මොනවද කරන්නේ? ඉතින් ඒ කියනකේදී මේ හැපින වීම කියන එක චක්කායතනේ පිනවීම කියන එක ඇහිදල් කෝඩයකට වතුර පුරවන්නා වාගේ. අපි black and white television බලනවා, color television බලනවා, 2D බලනවා, 3D බලනවා, নানা ප්‍රවිදිර දිනුනෙලා. බුද්ධම දිනුවත් ඒ මේ ලන්ඩන් ස්කෝයා නිව්යෝක් වල ටයිම් ස්කෝයා කියලා එකක් තියෙනවා. ඒකෙත් මේ වගේ වෙලාවට ගියාම හැම බිත්තියකම විශාල උස ගොඩනැගිලි හැම බිත්තියක්ම ටෙලිවිෂන් එකක්. විශාල පුළුල් තිරේ කොයි අත බලන්නද කියන්න බෑ. හැම එකේම ඇඩ්වර්ටයිස්මන්ට් දුන උදේ ඉඳලා හැන්ද වෙනකම්. දැන් මම දැක්ක ලංකාවෙත් ඒක පටන් ගන්න තියෙනවා. විශාල බිත්ති වල එහෙමම පෙන්නනවා. දිගෑරලා පෙන්නනවා. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. උස්සලම පෙන්නනවා. ඉතින් කට්ටිය ඩ්‍රයිවිං කරන යනකොට වටපිට බලබලා ගිහිල්ලා හැප්පෙනවා. ඉස්සර වාහනේ කොහේ යනවද කියලා දන්නේ මේ පැත්තනේ බලබලා යන්නේ. ඉතින් තව ඉස්සරහට ඉස්සරහට යනකොට මොනවා බලයිද මොනවා පෙන්නයිද දන්නේ දැන් තියෙනවා මේ ටෙලිවිෂන් නම්ම නම් මොකුත් නැහැ හිතට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීපුවාම Tamanටම පේනවා ඕනේ ඕනේ දේවල් පේන වැස්ස වහින හැටි පේනවා අවුව පහන හැටි පේනවා ඉතින් මේ වදිකේ බලබල ඉඳ ගියාම චක්කායතනේ පොඩ පසරත් යනවා එතකොට නමුත් මේ චක්කායතනේ වැඩ ටික බැලුවොත් නිවන් දකින්න ඉස්සෙල්ලම ඕනේ නැහැ. අපායට යන්න ඉස්සෙල්ලම ඕනේ වෙන්නේ නැහැ. ඒක නිසා පංචවෝකාර භවයක් ලැබුණු මිනිස්යාගේ උඩම තියෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි බල්ලන්ගේ අලියන්ගේ වගේ තියෙන නහය තියෙන ඊට පල්ලේ අසුඳ ගඳ බලන. කබරේන්ගේ තියෙන දිව කබරේ දිවෙන් තමයි ඔක්කොම දිව දික් කරන්නේ ඒක තියෙන ඊට පල්ලේ. ඒ නිසා තිරසං ගති ඉක්මවලා අපි මිනිස්සේ භාවයට යනකොට දිව ඉක්මවලා නාසය ඉක්මවලා ඇහැට ගිහිල්ලා තියෙනවා. දිව උරගැන්න අයිති දෙයක්. නාසය ඉව බලන මිනිහට අයිති දෙයක්. ඊට පස්සේ තමයි ඇහැ තියෙන්නේ. ඒ ඇහැ උඩම තියෙන නිසා මනසට ගොඩාක් ඈත පේනවා. අරසාට හරි හොඳයි. ඉතින් ඒ ඇහැම තමයි අපි අර විදිහට කුණු කන්දල් වලට ඇදගෙන ගිහිලා පෙන්වන්නේ. ඉතින් ඒක අපි පිනක් කරගෙන ජීවත් වෙනකොට ලස්සන ලස්සන දේවල් දැකීම පිනක් කරගෙන ජීවත් වෙනකොට ඒ කෙනාට කවදා හෝ තේරුම් ගන්න පුළුවන් වෙයිද මේ ඇහෙන් එකතු වෙන අකුසල් ප්‍රමාණය. අඩු ගානේ ඒ කියන බණක් අහයිද? යට පින්නේ මේ මේ වැඩි බණ කතා කරනවා කැලේට යන්න කියනවා රූප බලන්න එපයි කියනවා මොනවද මේ කතා? මේ රස දාඳුනන අරස රස කියලා බුදු ජානස දොස් කියලා තියෙනවා. අපගබ්බෝ ජේගුච්ඡෝ උච්ඡේදෝ මේ jigupsa ජනක දේවල්මයි කියන්නේ කියලා බුදුදහමස දොස් කියලා තියෙනවා. රසනාඳුනන කෙනෙක් කියලා බුදුහාමස දොස් කියලා තියෙනවා. ඒක නිසා ධර්මයේ දේශනා කරන්න ගියොත් ධර්මයටත් මේ ප්‍රශ්න එනවා. මෙව කතා කෙරුවොත් බණ අහයිද? දැන් මේක එළියට යන්න බැරි නිසා කට්ටිය ඉන්නවා. එහෙම නැතුව මේ වගේ දේ ටෙලිවිෂන් එකේ මම පෙන්වනවා නම් ටෙලිවිෂන් එක වහනවා බහලා දාලා මෙව්වද බලන්න තියෙන ටෙලිවිෂන් එකේ ඊට වැඩිය කොච්චර සුබ දේවල් තියනවද මේ මොනවද කතා කරන්නේ කියලා. ඒ නිසා අපි කවදා හරි සක්මන් කරන වෙලාවක මේ සක්මනේ හොඳට අර හිරගෙදර හිරකාරයා වගේ පියවර 3-4ක් කරගෙන කරගෙන යනකොට ඒක පාට ලස්සන කුරුල්ලේ ලස්සන මලක් ලස්සන සමනිලේ දැකලා හිත කැඩුණු වෙලාවට අපිට තේරෙයි මෙතෙක් වෙලා නම් මම පියවරෙන් පියවර තියාන ගියා දැන් ඒක පාරට හිත ගියා රූපයකට එතකොට පේනවා මේ රූපෙට ගිය හිත ආයේ ගන්න බැරි තරම් අරකේ වර්ණ සටහන් අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දකින්නවා ඒ නිසා මට ඕනේ වුණත් අරමුණට ගන්න බෑ. ඒක හරියට බල්ලෙක් ගැට ගහන යන මහත්තයෙක් කියලා හිතන්නකෝ. පාර අයිනේ කක්ක බෙට්ටක් තියෙනවා. බල්ලට ඕක කොහොමඩක්වත් දියව කරලා යන්න එපා. මහත්තයාට හරි ලැජ්ජයි. ඉතින් බල්ල ලඟ වල ඇදගෙන ගිහිල්ලා පොඩ්ඩක් කණ්ඩ බැරි වුණොත් ඉඹලා හරි ආවේ නැත්තම් උට ඉසේකක් ඕන. අපේ හිත ඊට හපක්. ඔය මොන වර්ධයක් දැක්කහම සක්මනේ එතනම අතාරිනවා හිත පිට යනවා. ඒක නිසා සරුවච්චනාන්තේ අපට ඇහැ ගැන කතා කරනකොට උන්න සරුවච්චනාන්සේක උපදේශය පෙන්නනවා චක්කුණා රූපං දිස්වා නේන නිමිත්තක් ගායෝති නානුභයංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපකා කුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රය මහණි ඇහැට රූපයක් දැකලා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානුභයංජනක් ගායෝති ඒකේ නිමිති ගන්න යන්න එපා ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා ඒක නිමිත්ත ගත්තොත් ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් නූපන්න කුසල රාශියක් ඔබදින්න මේක මුල් වෙනවා. ඒ නිසා ඇහැ පරිස්සම් කරගනින් සංවරය ආපච්චති රක්ඛති චක්කුන්ත්‍රය. බාහිත් පුළුවන් නම් හිත ගනින් වමට දකුණට. ඒක නිසා මේ පෙළේ තියෙන්නේ ඇහැට රූපයක් දකින්න අවස්ථාව. අපි ඒක අරගන්නවා සක්මන් කරනකොට රූපයක් දකින්න අවස්ථාවක් ගත්තොත් අර සක්මතේ වැඩෙන සතිය අර කිරිබිම්මල් වගේ ලාවට වැඩිගෙන එන සතිය රූප බැලීම හරහා සුණු විසුණු වෙලා යනවා. ගියාට පස්සේ රූපේ ව්‍යංජන අනු ව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග බැලුවොත් අර ගෝචර අජ්‍යත් භූමියෙන් පිට ගියේ හිත දිගින් දිගටම කතන්දර ගොතනවා. දිගින් දිගටම ප්‍රපංච කරනවා. දිගින් දිගටම අබිරමණය කරනවා. දැන් මේ යෝගාවචරය හිතනවා මගේ හැ කියලා. හැබැයි යෝගාවචරයට උනේ පයේ හිත තියන්න. දැන් පයේ හිත ඇහැට ගිහිල්ලා යෝගාවචර බම්බු ගහගනින් කියලා එයා අබිරමණය කරනවා. මේකට තමයි චක්ක ආයතනය කියන්නේ. මේකේ පාලනයක් මට තියෙනවා නම් මම අදිෂ්ඨාන කරලා යන්න පුළුවන් වෙන්න බෑ. මෙතනින් එහා කෙළවරට යනකම් ඔබ රූප බලන්න එපා. කනට කීයටයි සද්ද අහන්න එපා. ගන්ධ රස බලන්න එපා. මම පයේම යනවායි කියලා. මුත් ඔය අතරමැද කී පොලකදී මේ රූප වලට, සද්ද වලට, ගන්ධ රසට පහිනවද කියලා බැලුවොත් මේ ආයතන වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා බැලුවොත් මොකද්ද මේගොල්ලෝ සම්පූර්ණ කරගන්න හදන්නේ කියලා බැලුවොත් එකෙකුටවත් එකියකටවත් න්‍යාය පත්‍රයක් නැහැ. ඇහැට ඕනේ ඕනේ තැන් වල ඇහැනටන කනට ඕනේ ඕනේ තැන් වල කන දුණු නාසයට ඕනේ ඕනේ තැන් වල දිවට ඕනේ ඕනේ තැන් වල කයට ඕනේ ඕනේ තැන් වල නටනවා. වැරදුනාට පස්සේ අපි නිදහසට කරුණු කියනවා. වැරදුනාට පස්සේ නිදහසට කරුණු කියනවා. මෙන්න මේ සංසිද්ධිය දිහා බැලුවොත් අපි මේ සිල් අරගෙන සුදු රිදී ඇඳගෙන සක්මනේ තනකොළ ටික අයින් කරලා වැලි මලුව අත ගහලා අතු ගහලා අපි කියනවා කයට අනේ ඵලයන්ක එහා කෙළවරට යනකම් වම දකුණ එහෙම නැත්නම් කාය ප්‍රසාදේ හිත තියාගෙන පයේ දැන්න ගතියට ටික වටින දෙයක් යන්නත් පුළුවන් පියවර දෙක තුන යනකොට ඇහැට පෙන්නට පස්සේ කනට පෙන්නට වැඩිය හුඟක් අමාරුයි නාසයට පෙන්නට වැඩිය හුඟක් අමාරුයි දිවට පෙන්නට වැඩිය හුඟක් අමාරුයි අරක දිගේම කතන්දරය යනවා අන්න ඒ වෙලාවේදී යෝගාවචරය සලකලා බැලුවොත් දැන් මගේ අවංක චේතනා තමයි මේ සක්මන. මේ වෙලාවේදී අහම්බෙන් ආපු කුරුල්ලෙක් නිසා, අහම්බෙන් දකපු සමනලෙක් නිසා, අහම්බෙන් දකපු මලක් නිසා, එහෙම නැත්නම් අහම්බෙන් දකපු කක්ක බෙට්ටක් කියලා හිතන්නකෝ. හිත පිට ගියා. ඒකට දැන් මේ පිට යෑමට කවුද මෙහෙවීම කරන්නේ? යෝගාවචරය ගැන කනගාටු වෙන. යාට ඒක ඕනකමක් නැහැ. එහෙම නෙවෙයි. ඊට පස්සේ ගිහිල්ලා ඉන්න බව දන්නවා. මෙයාට ආපහු ගන්න බලන්න. නමුත් අර හිතේ එන්නේ බොහෝම අමෝරාවෙන් තමයි අජත්ත ගෝචර අරමුණට අරකේ තමයි හිත. ඉතින් ඒකකොට පේනවා මේ ඇහැ වෙනමම ආයතනයක් පවත්වනවා. එයා ඒ වර්ණ සටහන් බැලීම සඳහා ලොකු givisමකට අත්සන් කරලා තිනවා. මේ යෝගාවචරයා කියන නැත්නම් මේ මමයාගේ නැත්නම් මේ භාවනා කරන එක්කනාගේ සුභ සිද්ධිය එච්චර සලකන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක නයි කොටහක් නෙවෙයි. එයා වෙනම ආයතනයක් පවත්වනවා. ඒ නිසා චක්ඛායතන කියන නමක් දාලා තියෙනවා. මේක මගේ කොටසක් නම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න eBay. ඒචා කියනවා මේ යෝගාවචරය කියන මේ තැනත්ත. ඇහ, කන, නාසය, දිව, කය කියන මේ නිවහන මේ යෝගාවචරයට අයිති නෑ. එයා ඒ gedare විධායකෙක් නෙවෙයි. වේදකයෙක් නෙවෙයි ඔය ඔක්කොම යාට විඳින්නත් බෑ. පරිපාලනය කරන්නත් බෑ. ඒ පස් දෙනා අපි මේ කතා කරන්නේ ඇහැ වල්සත්තු පස් දෙනේ ලණු කෑලි පහකට බැඳලා ඔක්කොමලා එකට ගහට ගහලා තිබ්බොත් ඒ බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වල්සත්තු කොයි කොයි දිහාට අදීද කියලා. හයි එක අනික ඔක්කොම ඇදගෙන දුවන. එනිසා ඇහෙන් රූපයක් දකින හැම වෙලාවෙදීම කනට එන සද්ද බොල් වෙනවා. නාසයට දැනෙන සුවඳ බොල් වෙනවා. දිවට දැනෙන රස බොල් වෙනවා. කයට දැනෙන පහස බොල් වෙනවා. රූපේ දිහාවට ඇදගෙන යනවා. එතකොට මේ රූපේ දිහා ඇදගෙන යන්න යන්න සතියෙන් මෑත් වෙනවා. නිවනෙන් මෑත් වෙනවා. රැස් වෙන කෙලෙස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපි එතකොට හොඳ ලස්සන රූපයක් දාගෙනකොට කටත් ටිකක් කැරෙනවා. ඇහින් විතරනේ කටත් අරගෙන බලන් ඉන්නවා. ඒ තරම්ම ලස්සන දෙයක් අනේ අම්මට අප්පට පෙන්වන්න නැත්තම් අනේ දරුවන්ට ෆොටෝ පෙන්වන්න නැත්තම් ෆොටෝ එකක් ගන්න නැත්තම් මේරු රසේ යඳි නාලේසේ අත්ලෙල දිදී විදුලිය පබා මම කෙසේ පව සම්මෙතේ ඒ තුරලඳුන් දුන් රඟ සුභා තන තානත්තනම් දෙන තානත්තනම් ගෙදර හිටියානම් ඕවා තමයි මේ වෙලාවල් වලට කරන්නේ අනේ දැන් ඒකත් නැහැ මේ ආවම බුද්ධ පූජාවක් නැහැ හැන්දෑවට වන්දනා කරන එකක් නැහැ මේ ඉඳගෙන ඇත්තක වහන හිටපන්කෝ අනේ කරගත්ත මොඩකමක් කියලා හිතන නැති ඉස්සල්ලාම ආපු කට්ටිය මම එක්කෙනෙකුටත් එන්න කියන්නේ මොල්ලිගොඩ තමයි ඕව කරන්නේ. මම අනුකම්ප කරන්නේ. ආවට පස්සේ ඉතින් මම කියලා දෙනවා අනේ කරගත්ත දෙයක්. දැන් මේ වෙලාවේ ගෙදර ගිහින් පන්සල් ගිහිල්ලා බෙර සද්දයක් අහලා හඳුන් කුරුටු කඳ වැදිලා පැන්කලයක් පූජා කරලා කයිවාරුවක් කෙලලා ලස්සනට වැඩ කරනවානේ. දැන් මේ දවස් හත ඇතුළත අයියෝ බලන්නකෝ පිනක් දහමක්වත් කරගන්න වෙලාවක් නැහැ. බුද්ධ පූජාවක්වත් තියාගන්න වෙලාවක් නැහැ. ඉතින් කට්ටිය යෝජනා කරනවා ඉඳලා හිටලා අපි කට්ටියම එකතු වෙලා රැහැට පිරිත් ටිකක් කියන පිරිත් ටිකක් කියනද කියලා. නැත්නම් බුද්ධ පූජාව තියනද කියලා. නෑ නෑ ඕන්නේ නෑ. බැස්තික වහන ඉඳපන්. ඉතින් කිව්වොත් මේ අධික වහගෙන සිටීමෙන් ගොඩක් කුසල් සිද්ධ වෙනවයි කියලා සාධාරණ දැකයක් තියෙන එක පිළිගනීද? අර මං කියන නිසා තමයි පිළිගනී. හැබැයි හිත ඇතුලේ නම් තියෙන්නේ නෑ අබ්බයි කොච්චර කෙරුවත් සද්වාත්ම රශ්මි සහිත කොඩියක් දකින්නකොට කොච්චර සද්ධාාවක් එනවද කොච්චර ෂෝක්ද කියලා හිත. නමුත් මේ ඇහැ මේ ඇහිදල් කූඩේ පුරවන්න කිසිම එකෙක් සාර්ථක වෙලා නැහැ. ඒකට වෙනම ආයතනයක් ඒ ආයතනේ මගේ සුභ සිද්ධිය නැත්නම් මේ යෝගාවචරගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි පවතින්නේ පෘථජ්ජනයයි. නමුත් නෙවෙයි කියලා දැනගන්න එක තමයි නිවන කියන්නේ. මේ ඇහැ කියන ආයතනය කිසිසේත්ම මගේ සුභ සිද්ධියට නෙවෙයි පිහිටලා තියෙන කියලා දැන ගැනීම සඳහා කරන දේට අපි භාවනා කරනවායි කිය. සතිය පිහිටුනයි කියලා කියනවා. ගෝචර අධ්‍යත්ත භූමියේ හිත රඳනවායි කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? කම්මැලි, නීරසයි, ඒකාකාරී, නිදිමතයි, බයදෝ, ආගේ මොකදෝ ආගේ තේරෙනවා. තනි වුණා වාගේ තේරෙනවා. ඒ මොකද අර රූ ඇහැට රූප පේන ටික නැහැ. වෙනදා හම් වෙන ඒ සලාකේ ලැබිලා නැහැ. කනට ඕන කරන කර්ණ රසායන සංගීත ලැබිලා නැහැ. එතකොට අරමුණේ හිත තිබ්බත් මේ චක්කායතනෙ පිළිබඳ යම් පාලනයක් චක්කායන පිළිබඳ අවබෝධයක් එන බවට දැන පළවෙනි ලකුණ තමයි භාවනා නීරස වීම. වෙනදා දකින ওই නිදල්ලේ කකා ඇවිදින හිතට මේ එකම අරමුණේ හිත පවත්නකොට ඉසල ඉසලන සතුටක් එනවා. අරමුණේ හිත පවත්වන්න පුළුවන් ලොකු දෙයක් නේ කියලා. පවත්වන්න ගිය ගමන් අර নানা ප්‍රකාර වර්ණ සටහන් දැක් ගන්න බැරිකම නිසා අරමුණේ හිත පැවැත්වීම නීරස දෙයක් වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා අර අනුග්‍රහිතවල තියෙන එක්ක සීලෙ මගේ නැතුව ඇති. එහෙම නැත්නම් මයිලක සුතේ මදි වෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් සාකච්ඡාව මදි වෙලා වෙන්න ඇති. මුක්කක් වුණාද දැන් සමාධියක් එන්නේ නැහැ. පුදුමාකාර කම්මැලි. දැන් වාඩි වෙලා විනාඩි 15ක් ගියාම මොකද වෙන්නේ බලන්න. ඉන්න දැන බණුවොත් මැරෙනවා. ප්‍රශ්නෙට. ඉතින් හිතනවා මේ මේට වැඩිය කොච්චර ලේසිද ඇස් දෙක ඇරලා අනික් කට්ටිය භාවනා කරන කියලා පොඩ්ඩක් බලන්න තියෙනවා නම් ඒත් ඇති. ඒකල ආය ඇස් දෙක වහගෙන භාවනා කරනවා. ඇස් දෙක වහගත්තකම බින්ගයකට දැම්මා වගේ දඬුවමක් දුන්නා වගේ මට දඬුවමට ඉසල 7 අවුරුද්ද 7 දවසක් කරුල කාමරේ දැම්මා වගේ පුතුමාකාර අමාරු. ඉතින් කාට හරි පුළුවන් වෙයිද මේ චක්කායතනය පිළිබඳ හික්මීමකට යනකොට. රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රිය සංවරං ආපච්චති කියලා චක්කුන්ද්‍රිය සංවර වෙන්න වෙන්න නීරස ගතිය වැඩි වෙනවා. සතිය වැඩි වෙනවා, භාවනා වැඩෙනවා. ඉතින් අපි කවුද මේ නීරස ගතිය වැඩිවීම විචිත්‍රත්වයේ අඩුවීම භාවනාවේ දියුණුවක් සතියේ දියුණුවක් කියලා තේරුම් ගන්න. ඒක අපි කමඨාන සුද්ධ කරනවා කියලා අපි කියනවා. ඒක නිසා ලස්සන ලස්සන රූප බල බල හිටපෙකනා එච්චරම ලස්සන නැති රූපකින් ලස්සන රූප බැලීම ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ මධ්‍යස්ථ රූප බැලීමෙන් මධ්‍යස්ථ රූප ප්‍රතිස්ථාපනය කරලා රසයක් නැති හුස්ම රූපයකට පෙන්වන්න බැරි හුස්ම පිම්බීම හැකිලිම ඉඳගෙන ඉන්න බර වම දකුණ ඇවිදින බව ආදි වශයෙන් මේ ඇතුළට හරවපු ගමම්ම මේ නන්නත්තර වෙන හිත ඇතුළට හැරවිච්ච ගමම්ම පුදුමාකාර එපා කරන ගතියක් ඒකාකාරී ගතියක් නීරස ගතියක් භාවනා ආරම්භක යෝගාවචරයට එනවා. හැබැයි ඒක හොඳම දියුණුවේ ලකුණක්. ඒ කියන්නේ දැන් ඇහින් ලැබෙන රූප නැති නිසා අර පොඩි එකා පබඩම් කන්න කැමති වුණාට පැණි රස කන්න කැමති වුණාට ඒක නැතුව කොහොම හරි බත්තික කවා ගන්න හදනවා. පබඩම් දෙන්නම් කියලා හරි. පැණි රස දෙන්නම් කියලා. අන්නේ වගේ අපිට මේ ප්‍රධාන ආහාරය එහෙම නැත්නම් අපේ බත් ටික කවා ගන්න පුළුවන් නම් පස්සේ හම්බෙන අතුරුපස හෝ පපඩම් පැත්තක තියලා උම්මලකට පැත්තක තියලා ඉතින් ඒක තමයි අපි මේ පංචානුග්‍රහිතය හරහා චක්කායතනේ තේරුම් ගැනීමේදී අත් එක වහගෙන භාවනා කරනකොට පේන ආලෝක සටහන් වර්ණ දිගේ කතන්දර හොදන්න යන්නෙත් නෑ හීනමවන්න යන්නෙත් නෑ බලනවා මේ කතන්දර හැදිලා පැත්තක දීදී පුළුවන් ද අරමුණට එන්න සක්මන් කරනකොට රූප පේනවා, විචිත්‍ර රූප පේනවා, අපුල රූප පේනවා. ඒ ඔක්කොම පෙනෙද්දී මම ඇවිදින බව දැනගන්න. එහෙම නැත්නම් අපි ගමනක් යනකොට නානා ප්‍රදේවල් එක එකනක් ඇවිල්ලා පෙන්න. ඒ කොයි දේ පෙන්නුවත් මම පටන් ගත්ත ගමන මට යන්න පුළුවන් නම්. එතකොට මේ යෝගාවචරයට පේනවා අපි ඇහෙන් එන මේ නානාවිද වර්ණ සටහන් එන බවක් දැනගෙන ඒක අශික්ෂිත මනසක් නම් පුළුවන් තරම් නන්නත්තර කරන බව දැනගෙන දැන් මම පටන් ගත්ත වැඩේට යන්න. මම හිතු දෙක. විතර කැකිලි රජුරන්ගේ නඩු තීන්දුවේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. අපි මේ පේන තියෙන රූප වලට බයිනවා බලන්න මගේ භාවනා කරන මේ අසෝලාගේ රූපේ නිසා මට මේ මොනවද දැක් කරගන්න බැන්නා ආරක මේ මයිස්රට ආපු නිසායි කියලා. ඉතින් කැකිලි රජුරෝ දෙන්නේ ඒ තීන්දුවම තමයි ඌ ඌ ඌ. ඒ ඒ ආපු එකන මරන්න ඕන. මෙහෙම නැතුව මේ හික්මීමක් කරන්න බෑ කියලා මේ ලෝකේ මට්ටම් කරන්න ආදා. ලෝකේ සදාචාර කරන්න හදනවා. තමන්ගේ නොකෑමන දහබදුර පට්ටපඳුරු හිත ඒක එහෙම්ම තියේදී අනේ ලෝකෙ මේක ගෑනුන්ට දිගට රෙදියන් දන්න ඕන. එතකොට ලෝකේ හරීම සාමකාම. බලන එකාගේ තියෙන නොහොන්ජාල නොහොබිනාකම ඒක අවශ්‍ය නැහැ. ඉතින් සදාචාරවාදීන් හරියට සම්මන්ත්‍රණ පවත්ලා කියනවා ගෑනු රූප ඒ උන්දලාට කිව්වොත් එහෙම ගෑනු රූප වගේම බුදුහාමුදුරන්ගේ රූපෙත් විකුණලා සල්ලි හම්බ කරනවානේ. ඒකත් වෙන ගහන අපරාධයන්නේ. මුස්ලිම් මිනිස්සෙක් කවදාකවත් ඒගොල්ලන්ගේ නායකයාගේ රූපයක්වත් අඳින්න දෙන්නේ නැහැ. ඒත් හැන්දොත් මරනවා. ටිබෙට් රටේ බුදු පිළිමයක් දැක්කොත් උඩම තැනක තියෙනවා. අපි මේ දස්සන කාමයට ගිහිල්ලා වෙසක් උත්සවයකට කොච්චර බුදු පිළිමච්චු ගහනවා. පහුවෙන්ද මොකද වෙන්නේ බුදු පිළිම වලට? අර මුස්ලිම් මිනිස්සෙක් ගිහිලා මේ සිංහල කෙනෙක් එක්ක ලොකු බිස්නස් කාර්යයක්. බත් කාපුවාම ඉස්ස දෙන්නේ කඩදාසි කැල්ලක් අත පියන්නේ. ඒ දීපේගේ බුදු පිළිමයක් දීලා අර මනුස්සයා උඩ ගියාලු. කතා කරලා කිව්වලු බලන්න මේ මේක අතපිහන දීපු කඩදාසි බුදු පිළිමයක් තියෙන කියලා. මිනිස්සයා ඒක අරන් ගිහලා දැන් වීදුරයට තියාගෙන ඉන්නවලු. මේ මම මේකට වඳිනවා මොකද මම හඳුන් කුරු බිස්නස් කරන්නේ මම මුස්ලිම්. මේ බුදුහාමුදුරනේ සතම මට බිස්නස් තියෙන්නේ මේක මට දුන්නේ කඩේකට ගියාමලා අතපියන්. ඉතින් කොයි එක ගත්තත් අපි මේක විකුණලා ජීවත් වෙනවා. ඉතින් වෙනුවට වන ආරම්භන සේනාසන වල මොකක්වත් නැහැ. ඉතින් ඒක අකමැති. අපි අරකට තමයි යන්න ගන්නේ. ඉතින් අපි යෝගාවචරෙක් විදිහට මේ ඇහැ කියන එක මට වාසියට හිටපු එකක්ද? එහෙනම් මට අවාසියට හිටපු එකක්ද කියලා දැනගන්න මූල කර්මත්තානේ සාක්ෂාත් වෙනකන් සතිය පිහිටනකන් මේක ටිකක් සිද්ධි වෙනකන් තේරෙන්නේ නැහැ. එතකම්ම අපිට තියෙන්නේ ඇහැට ඕන දේ දෙන්න පුළුවන් නම් අපි පෝසත්. ඇහැට ඕන දේ දෙන්න පුළුවන් නම් අපි භව සම්පatti සහිත කෙනෙක්. අපි දරුවන්ටත් දෙන්න ඕනේ, අම්මා අප්පටත් දෙන්න ඕනේ, ජාතියටම දෙන්න ඕනේ කියලා දඟලනවා. භාවනා කරගෙන කරගෙන යන්න තේරෙනවා මේකෙන් තමයි ඒ අපායට බැඳුම තියෙන්නේ. ඒ වුණා ඒ වගේම තමයි හිත පිරිසුදු කෙරුවොත් හිත ලස්සන කෙරුවොත් බාහිර ලස්සන වෙනවා මිසක්කා. ওই ලස්සන ලස්සන දේවල් බලන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක නිසා අපි තව ටිකක් මේ ගැන විස්තර කතා කරමු. පුළුවන් තරම් බලන්න භාවනා කරනකොට මේ ඇහැ දෙන ලණුකන් නැතුව ආරම්භයේදී පුළුවන් තරම් මේ සතිය කියන එක පොඩ්ඩක් වඩා ගන්න. මූල කර්මස්ථානට සාපේක්ෂව බලාගෙන බලාගෙන ඉදිරියට යනකොට තේරෙයි මේ ඇහැ දාන දහං ගැට. ඇහැ දාන ගොඩබෙරක දෝරුකා. ඒක හරියට හතරමං හන්දිය කියන මැජික් කාරෙක් වගේ කියලා සරුවචන්සේ සඳහන්. ඉතින් කවුද මැජික් නොබලයි? ඉතින් ඒ වෙනුවට අපිට මූල කර්මස්ථාන ස්ථාපිත කරනකන් සතිය ස්ථාපිත කරනකන් සමාධිය සද්ධාව ස්ථාපිත කරනකන් සීල ස්ථාපිත වෙනකන් අපි මේක පොඩ්ඩකට ඇත්තික වහගෙන කරමු. ඉස්සරහට පුළුවන් වෙයි ඒ චක්ඛායතනේ දාන දහංගට චක්ඛායතනේ දාන මේ ගොඩ පෙරක දෝරුකන් ටික බලන්න. දැනටමත් ඇස් පේන්නේ නැති ওই වයසට ගිය කට්ටිය නම් ඔගේ ප්‍රශ්නයක් නැහැ. කොහොමද කැටරක් හැදිච්ච එක නරක ප්‍රශ්නයක් නැහැ. මොකද පේන්නේ නැහනේ. දකුණු බලනකොට වම් පේන්නේ. එමුනේ ඇස් තියෙන අයට තමයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා වයසට ගියාට පස්සේ භාවනා කරනකොට හරියන්නේ අප්පා. පේන්නේ නැහනේ මොනවා කරුවත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා එකක් තියෙන ලබනාත්මය දුවත් මීට කලින් පොඩ්ඩක් වැඩේට බහි. හැබැයි පේන ටිකේදී පටලවා ගන්න යන්න එපා. අපිට පෙන්න දේවල් ඕනේ අපිට බලන්න දෙයක් බුදුහාමුදුරු දීලා තියෙන මූල කර්මස්ථාන ඒක සාක්ෂාත් කරගෙන යනකොට මේ චක්ඛායතනෙ පිළිබඳව හික්මීමට පොඩි ඉඟියක් ලැබෙන හතරෙන් එකක්. ඒ මතින් තමයි අපි ඉදිරියට ඒ ආයතනේ দমনය කර ගැනීම නැත්නම් ඉන්ද්‍රිය සංවරයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක දිගේ තව ටිකක් ඉගෙන ගනිමු. හෙට ධර්ම දේශන අවස්ථාව ලැබුණාම ඒ අනුව මේ අසන ලද කොටස් මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට කාලසටහනට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.